මෙනි වාසික පාසකම බඳ කරගෙන අපි කියන සුරාදා චාරිත්‍රානුකූලව ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය ගන්න හතමාන දෙනවා මේ දක්වා මොකද පෞගේ දවස් කීපෙම විවිධ වැඩසටහන් නිසා අපිට හරියට දැන සුරාදා කියන්නේ අපි නැවතත් ඒ සුසු පරිදි සුරාදාව ධර්ම සාකච්ඡාට අවස්ථාවක් තියෙනවා අපි මේ සඳහා ඒකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඒ මුල් විනාඩි ස්වල්පයේ යෝගාවචරය සඳහා වෙන විවස්ථාව කියවීමට ගත කරලා ඊගාවට අදට වාරය ප්‍රමිනිච්ච ධම්මපද ගාතාවක් මුල් කරගෙන ධර්ම සාකච්ඡාව මෙහෙවීමයි අපි ආරම්භ කරන්නේ. මේ අවස්ථාවේදීදී අපිට සභාවේ අනුමැතිය පරිදි මේක විවෘත ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගන්න අවස්ථාව සැලසෙනවා. විවිධ ඒකට මෙල්බන් වල අද සිල් අරගෙන ඉන්න පිළිලා ටෙලිෆෝන් එක මාර්ගය සම්බන්ධ වෙන බව මතක් කරලා තියෙනවා. එතකොට අපි ඒ අනුව භාවනා උපදේශ සම්බන්ධ හෝ කමඨාන සුද්ධ කිරීම සම්බන්ධ හෝ නැත්නම් අදට මතුවෙච්ච ධම්මපදයේ මතුව හෝ අපි මේ ධර්ම සාකච්ඡාව මෙහෙවීමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.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 හොඳයි කරන්නේ. සුමිහි නිවන් සපතින් සරසෙනු කැමැති ත්‍රිපුදා සසුන්ගත යෝගාවචරය විසින් මේ උතුම් මාර්ථයේ සිදු කර ගැනීම සමාගයේ ප්‍රධාන කාර්ය බව නිතර සිහිය තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සීරිත විය යුතුය. අවදි වූ විගස අසුනෙන් නැගිට සිරුරුකේ සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්නේ යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන ඇදුරු වටන ගිලන් වැටීටි වටන යන වටන යන ආදී සුදුසු කල්හි යෙදී පිසිනම් හේල්දන් කී සඳහා බොජුන්නාරට ගොස් නොපමාව එහිවත් සපයාසිය කුටියට යා යුතුය. බණ දාම් පූර්ණව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිතේ යෙදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තව කියලා තැම්පත් කොට යුතුය. තැම්පත් කොට තැබිය යුතුය. පින්න පාත්‍රය සඳහා gediya ඇඳ වූ කල කෙරුවන් පුදා පාසිකුරු දරා කමඨහන්ගත් සිටින් નિયમિત තැන විනිශ්චය පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත්තමට මෙත්කමඨහනින් යුතුව පිටු පිරිස හැසිර පිටු පිටිගෙන පෙරලායන කලද කමඨහන් වරා යුතුය. බුදුන්වල වත්සපය ආදිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිරිවවුන් පිරිවැසවුන් නැතොත් ඉතුරු කාලයේද භාවනා සඳහාම දෙවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙත්ටි යෙදී සත්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලියමට පෙර අවදි වෙමි සනිටුවාන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සීල වැඩ සනිටුවාන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනා කර සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික භවසීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වනෙහි නිතර ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය කතාවත් මීට මැතුලක් වේ. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙයිදී සාන්ත දාන්ත පැවැත්ම සාරෝප්‍ය සමනාකල්ප යන මේවා නොබිදෙනසේ එහියදී යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමද තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසිෙක් නැතහොත් අනුන්වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සූත්‍රය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත දිනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළවන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නඟා විබඳු උවදුරු මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගැනීමෙන් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප වටක් සලකමින් ඇතුළත පිරිසිදුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 10ක් මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනා කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසුතුටවත් කිරීමට සිතගත යුතුය. ආකාන්තකෝ පැමිණෙන පින්වතුන්ගේ උක්ත ආකාන්තකෝ පැමිණෙන වෙටි පින්වතුන්ට වද්දැක්වීම ඔබ ගුණ දිනුවට උපකාර වන්නාසීම සලකා. සංවාසාරව සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් හිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යෑමට ඇතොත් එය යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිලිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන යටි උගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාර වන බව සලකා වත්ත සම්පන්නෙක් වීමට උත්සාහ කළ යුතුය. ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගන්න දෙනුත යෝගාචර தത്വෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහල්ු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකෝ කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමී කතිකාවතට හා මෙමෙ ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යෑම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වදා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාචර දිනචරියාවයි. අත් මේ වේලාව ගත ඇත්තටම අපේ මුල්ම ඉදිරියට යහපත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමු මෙතනින් ඉඳලා විනාඩි ස්වල්පයක් ධර්මපද ගාථාවක් මාතෘකාවක් වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙමු සාකච්ඡා පවත්වා. ඊතිහා කප්ප ලබන තනක නවතිය ගහඳ අරබ සවැත් නුවර දෙව්ගම යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති කාමොච්ඡං අමතං තං විජානතං අනය යත යත සම්දානං උදයපයං සම්මසති පීති කාමොච්ඡං ලබති තං විජානතං අමතං වාචය යමෙක් පස්කන්ධ දහම්ගේ වට හට ගැනීම හා නැතිව මෙනෙහි කෙරේද ඒ නොනැතිනට අමාවකි අර්ථ යම් යම් කරක පස්කන්ධ මුකේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන රූප කඳුගේද නිමින් හඳිනින් ඒ විඥාන යන සිත් සංකේත උදය වේ අටගන් මහා නත්ම යන දෙක මෙනෙහි කෙරේද මේ මේ අයුරින් පස්කම් දහම් පහළ යනුවෙන්ද මේ මේ අයුරින් පස්කම් දහම් වෙනසෙත් යනුවෙන්ද නුවණින් සැලකාද මෙසේ මෙනෙහි කරන කලින් ඒ දැනත්තා ප්‍රීතිහා සතුට ලබයි සිය සතන් පිනවීමද පිනවීම නිසා ඇතිවන සතුටද ලබන්නේ ඒ ප්‍රීතියද සතුටද නුවණ කියනට අමාවකි සමාමානීයට යාමට කරුණකි යතෝ යතෝ යම් යම් කලකය පෙරවරු පස්සක වශයෙන් දැක්වෙන යම් යම් විතකය කන්දානම් අක්ඛඳ උගේය රූප කන්දහා වේදනා සංඥා සංකාර විඥාන විනීම් හැඳීම් දැක්රීම් විනන යන සිව් කඳ යන මේ පස්කඳ උගේය වෙන බෝතලයකට දාන්න වෙන්නේ ඇති වෙන බෝතලෙත් මේක නේ ඉදයන් උදය උදය හට ගැනීම හා නැතිම යන දෙකය සාහසවද 14 ගයේ විවරය බලන්න සම්මතති මෙනෙහි කිරීමේ නුවණින් මනෝට කලකා ගැනීමය පීතිපාමොච්ඡම් පීතිහා සබ්බේ අක්කන් දහම්මගේ අට ගැනීමද නැතිවීමද පිළිබඳව මනෝට නුවණින් මෙනෙහි කරන හැම එකම ඇතිවන පීතිහා සබ්බය අමතං සමාවය ඒ අක්කන් දහම්මගේ තතු දැනගන්න දැනගන්න නුවණ ඇතිවෙනක අමාමහා නිවන ලැබීමට හේතුය නිදානේ සදහන් සදහයෙන් ධම් අසු මහවැසිය නවකිලයක් වහන්ද අවන්තිනම් ධනංගේ කුරරගනුවර ඉතුරුමත් වූ සෝල්නම් මිනිසෙක් ග්‍රාමින් වෙදේ ඔහු පෙළක් වටනා ආවරණයක් කලපන් කන කලගිනෙන් කුටි කන්න සෝල්නම් හඳුනුනි ඒකල ඒ නුවර පවත්තනම් පවෙහි වැඩ වෙසින මහා කච්චාන මහා කච්චාන මහා තෙරුන්ගෙන් දහම් වතා පැහැදුණු ඒ නිසා උන්වහන්සේලාගේ මහානව වතපිළිවෙත රැඳී ධාම්ගර උපතප්පුන්ද ලැබ වෙතේ. ශ්‍රවණ තෙරුන්ගේ මම මහා උරසි සිය පුතුන්ගෙන් බණාසුන් කැමතිව මහානගන්ට දන්සුදා දාමහල සරදා රෑ සියමාර්ගයේ කෙල්ලක් පමණක් නවතා බොහෝ දෙනා සමග ගොස් වනාසමින් හිඳි කලක සිට නවතියක් පමණ සොරමුණක් ඒ මහා වසේගේ විශාල ධනය සොරා ගැනීමට අවසරයක් සොයමින් සිටිදී වසේගේ රැකවරණය නිසා සොරොන්ට කිසි දවසක අවසරයක් නොලැබුණි වසේ දහම් ඇස්මට ගිය ගරු අසා එදාරය සොරු මාලිගයට වැදුනාහ ඒ ගරු අසා මාලිගයට යතු මරණාදහතින් සොර දෙකලා දහම් මල්කබ වසේ ළඟින්ම හිඳගත්තේය කෙල්ලක දහම්හලට ගොස් බණාසින් හිඳි උරසියගේ කරට කොඳා මෙතේ කිලි පුච්චියේ කෙල්ල රාණියනි ගොරෝසන් මාලිගයට වැඩ වරසති උරසිය යන්න යන්න මාසන ගන්ට බාධා නොකරන්න කෙල්ල නැවතත් කවින උරසියගේ කරට කොඳා රාණියනි මතරණු ක්‍රෙඩිට් සතරණු කරගත්ත ඉවතිය යන්න යන්න නැවතත් මෙහි එන්න එපා කරුණු සියලු ධනෙ ගෙන ගියත් කම් නැත මම සියල්ලටම අදනා දහම් ධනෙ ලැබමි මහවසේ මහවසේ මරණාසන්න නගම ඉඳි පෙරදෙස්ලා අහෝ මෙබන් කණිතියගේ ධනය සරා ගැනීම ඉතා මුසුදුසයි නිසා වහරත් සොරාගත් ඒ ධන ඒ ධනේ තිබුණු ඒ හේතන් තබ්බව සොරුන් කඳවාගෙන ධම්මකට ගියේය සොරමුලට සැලසුන සිත ධම් දෙසුම් නොනිමි කලම සොරු නවසිය දෙනම ධම්මකට පැමිණියාහ සෝණ පෙරම් වහන්සේ ධනවදාරා අලුයම පින් අනුමෝදන් කරවුහ එවේලේ සොරදටුවා ඇසරුන් පිද්දිගේම මහවැටිය වෙත කමින සදයෝ මෙතේ කීයේය සොරදටුවා මහවැටියනි සමාවෙන්න සමාවෙන්න ඉවැටිය කුමක් නිසා සමා අයදින්නේද කුමක් කෙලෙහිද සොරදටුවා මම ඔබතුමියගේ ධනෙ කාට ගැනීමට සලවා කරුණේදා ඇවිත් සුකුරට අරසා ඔබතුමී මාලිගාවට යදොත් මරණාදහසින් ළඟම ඉඳගතිමි විටින් විට කෙල්ලයි කී වචන අසා ඔබතුමී කෙල්ල පළවා ඇනීම නිසා දාන්තනමියම සියලු දැනට වඩා අගණීයයි කී නිසා ඔබතුමියගේ ගුණසලකා අපගත් ධනෙ තිබූ තැන්වලම තබා සමා කර ගැනීමට පෙරුණියෙමුයි පැමිණියෙමුයි කීයේය. උගතිය වුණට මෙච්චකින් සමාව දුනි. පසුර ඒසරු 900 දෙනම සෝරන් තෙරුන් වහන්සේ ළඟ මානව දහම් හදාරුම් කොට නොපමා වතපිළිවෙත රඳනා ඒ 900ක් දෙනා වහන්සේ කමඨාන් ඉගෙන ඒ මහා සතු මුදුනකට වැඩ වෙන වෙනම සුක්මුල්ලි ඉඳගෙන නොපසුබට පමටාන් වැඩති. ඒ නවතිය දෙනා වහන්සේ පෙරකල පිනතිය වෙති. දෙවුරම් වෙනද වැඩති මුදුනදහු මේ නවතිය දෙනා මහාවණයට වැඩ කමටාන්නි සිතලව අයුරු දැක රැස්කඳ විදුවා ඉදිරියේ වැඩ සිට කරන දේශනාවක් මේ මෙහි දැක් වූ නවගයෙන් බලවදාලසේක මේ නවකයේ දෙනා වහන්සේගේ චරිතයට අනුකූල පරිදි වදාළ නවගයෙන් මුල්ගය අසා සියයක්ද දෙවන ගය අසා කීයක්ද තුන්වන ගය අසා කීයක්ද හතරවන ගය අසා කීයක්ද පස්වන ගය අසා කීයක්ද සවන ගය අසා කීයක්ද සත්වන ගය අසා කීයක්ද අටවන ගය අසා කීයක්ද නවන ගය අසා කීයක්ද මෙසේ 900 දෙනා වහන්සේම රාත්කල පැමිණි සිරේක මෙල්බන් පැත්තේ මේ මේ නිදාන කතාව ගාතාව කියන එක ඇහෙනවද නැත්නම් නැවත මතක් කරන්න ඕනේද? බලනත් ඒක යන්තමට තමයි ඇරුනේ පොඩ්ඩක් මතක් කරගන්න හොඳයි. මේක අපි ඇත්තටම මේ ධම්මපද අනුව බලනකොට අපි පහුගිය ධර්ම සාකච්ඡා හතරක් පහක්ම පවත්ලා තියෙන එකම නිදාන කතාවට ඒක තියෙන්නේ අර මේ සෝනකුටි කන්න හාමුදුරුවෝ මුළු 35ක් 35ක් මුළුලේ බණ කියන අවස්ථාවක ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා ඇවිල්ලා තියෙන බණ අහන්න බොහොම ඒ මාතාව සෝන හාමුදුරුවෝ බඩේ ඉන්නකොටම සෝවාන් වෙච්ච කෙනෙක්. ඉස්ලාම සෝවාන් වෙච්ච හේමවක සාතා කියලා කියන චක්කු දෙන්න මේ අහසදී හම්බෙලා එක්කෙනෙක් එක්කෙනාට කියලා තියෙනවා බුදුන් ලෝකේ පහළ වුණා කියලා. ඒ කියනකොට මේ අම්මා ගැඹැලගෙන ඉඳලා තියෙන්නේ ඒ කතාව අහලා ඉස්සල්ලා මේ බුදුරජාණන්ට පහළ වෙච්ච ගමන්න වගේ සෝවාන් වෙච්ච කෙනෙක් පස්සේ කුටිකන ස්වාමීන් වහන්සේ දරුවෙක් වශයෙන් හම්බෙලා පස්සේ අවන්තිපුරයේදී ඒ කොටිතු ස්වාමීන් වහන්සේ කා පැවිදි වෙලා බුදුම විශා මේ ආචාර්ය කරලා තියෙනවා ඒ ශාස්ත්‍රය ගම ගමට ඇවිල්ලා බණ කියන නිසා අම්මා බොහොම කුලවන්ත කාන්තාවක් බණ අහන්න ගිය වෙලාවේදී මේ ඒක හරියට සැලසුම් කරන හොරු කණ්ඩායමක් ඒක පොඩි කණ්ඩායමක් නෙවෙයි 700ක් තමන් ඒ මාළිගාවට වෙලා කඩන වෙලාවේදී මේ උවසිය හොඳටම ඇත්තටම බණ අහගෙන ඉන්න වෙලාවේදී හොරු කඩන බවට ආරංචි වෙලා ඒක ගණන් ගන්න නැතුව බණ අහනකොට ඔත්තු බලන් ඩයිල හිටපු හොර නායකයා ඒකෙන් ධර්ම සංවේගයටපත් වෙලා බඩුත් තිබ්බ තැන්වල තියලා ඇවිල්ලා ඒ අම්මගේ සමාව ගන්නවා. නමුත් හොඳ වෙලාවට ඒ වෙනකොටත් කුටි ගන්න ආමතුරු උදේ වෙනකම් බඩ කියනවා. බඩේ අවසාන කොටසදී මේ අර හොරුන්ටත් ගේ බඩු තැම්පත් කළා හොරාටයි හොරුන්ටයි නායකයන්ට බණ අහන්න හම්බෙලා පස්සේ මේ 900ම පැවිදි වෙනවා. ඉතින් මේ 900න් චරිත නමයක් තියෙනවා කියන වගේ අර්ථ කතාවක් තියෙන. මේ නමයේ හොඳට භාවනා කරගෙන යන වෙලාවේදී මේ සිද්ධියෙන් පස්සේ වාරකදී සරුවචනාංශික එක එක 100කට එක එක ගාතාවක් වශයෙන් දේශනා කරලා ඒ 900ම රහත් ඵලයේ පිහිටවල තියෙනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරගත්ත ඒකේ හත්වෙනි ගාතාව යතු යතෝ සම්මසති කන්දාණං උදයබ්බයන් කියන ගැඹුරු විපස්සනාවක් ගැන කතා කරන අවස්ථාවක්. ඉතින් මේක බලනකොට පේන්නේ මේ හොරු මුලක් ගයක් කඩන අවස්ථාවක් එහෙම නැත්නම් සමාජික මට්ටමක වැරද්දක් කළ සමාව දෙන අවස්ථාවක් වගේ බොහොම මේ ආගමිකක් නැති සමාජික අවස්ථාවක් ඒ වුණාට මේ අන්තිමට සර්වචන් වහන්සේගේ ඒ නැත්නම් ඒකට පැවිදි වෙලා සර්වචන් වහන්සේගේ මැදිහත් වීම එනකොටම තාම ගැඹුරු විපස්සනාවකට හැරිලා මේ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට උනත් වැඩගත් වෙන ධර්ම කොටස රාශියක් මතුවෙන්න පටන් ගන්නවා ඉතින් ඒකදී ඔය මේ යතෝ යතෝ සම්මසති කන්දාන උදයබ්බයන් කියන එක මේ සඳහන් කරන්නේ ඔය මහසි භාවනා ක්‍රමයේ වගේ වයදී මේ සම්මසන ඥානවලදී සම්මසන කියලා කියන්නේ පළවෙනි වතාවට මේ දේවල් වල නාම රූප ධර්ම වල භාවනා කරගෙන යනකොට පළවෙනි වතාවට ඒ වගේ සාමූහික වශයෙන් මේ වගේ තියෙන ඕලාරික අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මේ වැටෙන අවස්ථාව. එනිසා ඉතින්දී මේ අන්තිම අංශු මට්ටමේ උදේවයක් කියන්නේ කලාප සම්මස්සනේ කියලා කියන්නේ. කලාප කියලා කියන්නේ රීති රීති කැටිති කැටිති වශයෙන් නිකන් සාමාන්‍ය මට්ටමේ කැඩලා බිඳලා යන ගතිය තියෙනවා. අන්තිම අංශුවට ගා කුඩු වෙනවා පේන්නේ. ඒ නිසා මේ කැටිති ඉතුරු වෙනවා වෙන්නේ නැති මේ කැටිති පහල වෙනවා කැටිති නැති වෙනවා කියලා තමයි ඒ වෙලාවේ තීන්දුව ගන්න. හැබැයි මේ කැටිති වශයෙන් මිස මෙතන පුද්ගලයෙක් සතෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් නෑ හැමදේම රිටි. ඉතින් ඒකවල තාම සැකේ ඉතුරු වෙනවා මේ රිට කියන එක මේ කැටිත්ත කියන එක ස්ථිරයි කියලා. ඒ නිසා තාම මේ කාංකා විතරන විසුද්ධි සැක පහළ දුරු වීම මාර්ගය මාර්ගය වැටහිලා නෑ. නමුත් අපි මේ සැලසුම් කරන හදන ඔක්කොම දේවල් යම් වශයෙන් යම් ආකාරයකට කැඩෙන සුළුයි බින්දෙන සුළුයි කියන එක සම්මසනය කරන අවස්ථාව තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක එන්න දැන් කාලේ හැටියට කියනනම් ගොඩාක් භාවනා කරන්න. වෙන විදිහකට කියනනම් මේක තමයි විපස්සනා ප්‍රවිෂ්ඨය කියලා ගණන් ගන්නෙ. ඊට කලින් කියන ඔය මේ අටුවාචාරින් වහන්සේලා පෙන්වන නාම රූප පරිඥාන, පච්චේ පරිකා ඥාන සකස් කරන්නේ හිත මේ සම්මසන ඥානියට. සම්මසන ඥානියෙන් සාර්ථක වුණොත් ඒ කඩීම පැන්නොත් තමයි හිත නියම විපස්සනාට වැටේ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් කියන්නේ මේ අට්ටු රසයෙන් හදන්න හදන උස ගොඩනැගිලි සංකීර්ණයක් හදනකොට මේක තමයි ෆවුන්ඩේෂන් එක වෙන්නේ. ඒක සාමාන්‍ය ගොඩනැගිලි හදුවාට පස්සේ පසට යට වෙනවා පේන්නේ නැහැ. හැබැයි තාමත්ම ශක්තිමත් පදනමක් තියෙනවා. නොතිබුණොත් තට්ටු ගොඩනැගිලි ගහන්න බෑ. ඒ නිසා මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිකා සම්මසන කියන ඥාන මේ අර විශාල උසල් පේන්ට පස්සේ අර ගෘහ නිර්මාණ ශිල්පේ පේන නිර්මාණය දරන පදනම වෙන්නේ සම්මස්ත ඥාන. නමුත් ඒ විපස්සනාට සූදානම් කිරීමක් වශයෙන් සම්මස්ත ඥානෙ පෙන්වුවාට ඊට කලින් පෙන්නන පටිච්ච පච්චේ පරිඥාණය තමයි ඔය ධර්මයේ තියෙන ගැඹුරුම පටිච්චසමුපාදයේ විස්තරය. කියන්නේ පටිච්චසමුපාදයේ පිළිබඳව සෑහෙන හැඟීමක්, සෑහෙන අත්දැකීමක්, සෑහෙන මේ අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි මේ සම්ප්‍රදාන කුලෝ කියන පුරාණේ ඔය සම්මතන ඥානෙ පාල වෙනවා කියන්නේ. නමුත් ඒක මේ නියම විපස්සනාව කියලා බාර ගන්න විපස්සනාට පිටිය සකස් කිරීමක්. හිත සකස් කිරීමක් තමයි කරන්නේ. ඉතින් ඒක වේනකොටත් මේ සම්මතන ඥාන එනකොට යම් කිසි කෙනෙකුට මේක මේ සම්මසන ඥානෙ වෙන්න ඇති මේකෙන් පේන්නේ මේ කලාප වශයෙන් අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය කියලා ඒ වෙලාවේදී බයක් තැතිගැන්මක් එපා වීමක් කම්මැලිකමක් නැතුව ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම කර්මයේ සහ කර්මඵලයේ සහ කියන එකත් සංසාර බයත් වැටිලා තියෙන්නේ කියලා කියනවා. සංසාර බය වැටෙන්නේ නැති කර්මයේ සහ කර්මඵලයේ අදහන් නැති කෙනෙකුට ඒ කියන්නේ ඒ තරමටම පැසුණු බුද්ධියක් නැති කෙනෙකුට සම්මතර ඥානෙ සම්මතර ඥානයක් විදිහට තේරෙන්නේ නැහැ. ඒක පේන්නේ දුර්භාගයක් විදිහට. ඒක පේන්නේ අතා තියෙන තියෙන දේවල් විනාශ වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා වගේ. සංසාරේ කරන අනික් දේවල් වලින් ආධිනාව විඳපු අනිකුත් කාය දුච්චරිත, පචී දුච්චරිත වලින් ආධිනාව විඳලා <clears throat> ඇත්තටම මොනම දෙයක්වත් මේ සංස්කාර වශයෙන් කෙරෙන නැත්නම් අපේ හිත චේතනා වශයෙන් කරන මොනම දෙයක්වත් දුක් නොදී අතාරින්නේ නැහැ. මොනම දෙයක්වත් අපි කොච්චර කරගෙන ගියත් අපි හිතපු තාලයට වෙන්නේ නැහැ. ඔය දැනට තියෙන ස්වරූපයෙන් පවතින්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරු සත්‍යක් ලෝකේ තියෙන. නමුත් අපි ඔක්කොමලා ඔය මරණ කාල වල එහෙම ගියාම සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනාත්තා කියන එක වැඳලා පිළිගන්න. නමුත් මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන පදය තේරුම් ගත්තොත් සෑම කායික අපි කියන කාය සංස්කාරකින්ම සෑම වචී සංඛාරයකින්ම සෑම මනෝ සංඛාරයක්ම දුක පිණිස පීඩා. ඒ නිසා අපේ ශිල්ප දක්වනවා කියලා අපි මේ කාය සංඛාර වචී සංඛාර තරු ඇඳලා ගහන්න ගියාට අපි මොනවාද මේ සර්කස් පෙන්වන්න ගියාට මේක අනිත්‍ය දෙයක් කොටින්ම දුක පිණිස පිටිනවා තමන්ට සානන්ද කියනකොට ඔය සම්මසන ඥානෙදී සිද්ධ වෙන්නේ ඔය කායික වාචසික මානසික කියන සංස්කාර 100 100ක් නතර වෙන්නේ. කාය සංඛාර තියෙන්න බෑ ඒ වෙලාවේ කාය tempat වචී සංඛාර නැහැ. අඩුවාන හිත දොඩමලුවක් නැහැ. ඊගාවට අරමුණටම හිත ගිහිල්ලා ඒකේ අරමුණේ කැටටි කැටටි වශයෙන් අත තියෙන තියෙන දේ විනාශ වෙලා යනවා. කුණු වෙලා දවස් දෙකක් විතර කුණු වෙලා ගිය මිනිහක මේ මස් ගැලවි ගැලවි හැලෙනා වගේ ගැලවෙනකොට මහා බයක් සංතාපයක් ඇති වෙනවා. නමුත් මේ මෙතන මම චේතනාවක් මෙතන නැහැ. ධර්මතාවයක් කියන්නේ මම කරන්නේ සුද්ධ විපස්සනාවක් මෙතන සිද්ධ වෙන්නේ කියලා දැනගන්න නම් කොටිම කියනවා නම් සම්ප්‍රදාන කුල විදිහකට මේ විපස් සම්මත ඥානයක් මේ එන්නේ කියලා දැනගන්න නම් සෑහෙන දුරට අර කාය සංඛාර වචී සංඛාර වල තියෙන දුක්ඛ ස්වභාවය වර්තමාන වශයෙන් තමන් වශයෙන් දැකලා තියෙනවා. ඉතින් ඒක ලේසි නෑ. ඒකයි බුදු දන්වාචෝ දාණය ඉස්සරහින් තියලා දාණයෙන් මනුෂ්‍යන් දානුන්ගේ දුක නැති කිරීම පිළිබඳ තමන් වස්තු පූජා කිරීම පුරුදු කරලා අනුන්ට බය නොදීම කියන සීලය රැකලා තමනුත් බය නැති මට්ටකටපත් වෙලා ඊගාට චිත්ත විසුද්ධියක් කියන මේ ජීවන ධර්ම යටපත් කරනවා කියන தত্ত্ব කුංචි தত্ত্বනේ ගාකමාරු. නමුත් ඒ අමාරු වෙලා ලැබුවත් ඔය කියන පටිච්චසමුපාදයේ සම්‍යද්දෘෂ්ටි தত্ত্বේ නැත්තම් ලබන දැනුමකට බය වෙලා දුවන. ලබන දැනුම මතින් ආපසු හැරි හැරි බල බල දුවන්න පටන් අරගන්නවා. හරියට හොඳ යන්ත්‍රය හොඳ මන්ත්‍රයක් මතුරලා මේ රෝණකට ගිහිල්ලා ඒ මන්ත්‍රේ හරියාගෙන යනකොට මිනිය නැගිටලා යනවනේ පිල්ලිය. එතකොට දුවන කපුවෙක් වගේ. මේ මේ තරහාදන් පිල්ලිය නැගිට්ටා කියලා බය වෙලා දුවන කපුවෝ වගේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි දෙක තිබුණත් මේ සම්මතන ඥානට යනකොට කම්මස් මේ කර්මේ සහ කර්මඵලය අදහන්නේ නැත්නම් නැත්නම් කර්ම සහ කර්මඵලය කියන එක හොඳ දිදිලන අවබෝධයක් නැත්නම් සංසාර බය දන්නේ නැත්නම් මේකේ වටිනාකමක් නැහැ. යම් කිසි කෙනෙකුට දන්නවනම් මේ හොරුන්ට උනා වගේ. අතේම අහුවෙලා තමන්ම වැරද්ද බාහිර අරගන්න තරමට ගියාම හොරා වුණත් මේ මිනිසා ආයති සංවරේ පිටලානේ. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි සංවිධානය වෙලා සාර්ථක වුණයි කියලා කියන්නේ හොඳ හොරකමක් විතරයි වෙලා අපි කෙරුවා නම් යම් කේදයක් මිනිවැරුමක් තමයි සාර්ථකව කෙරිලා තියෙන්නේ කියන එක දන්න කෙනා අනේ මේ වෙලාවට හොරකම් කරන්නේ නැහැ අනේ මේ වෙලාවට සතුම් මරන්නේ නැහැ කියන සතුටේ ඉඳවත් අර සම්මත ඥාන අවස්ථාවේදී මේ සෑහෙන සාතාර්කික ඥානයක් ඕන. ඒක නිසා මේ සර්වත්‍ය දේශනාය සඳහා වෙන්නේ යතෝ යතෝ සම්මසතු කන්දානම් උදයබ්බය. එතකොට හිතපවතින්නේ මම දැන් මෙතන කියන පදනම. මේ මම දැන් කිය මෙතන කියන පදනමේ සංස්කාරත් නැහැ, චේතනත් නැහැ. ඒක නිසා නිවනට තියෙන අර මූලික සංසිඳීම ඉස්සලාම වරින් වර චිත්තක්ෂණ වශයෙන් ලාවට පේනවා. අන්න ඒ වෙලාවේදී උපදින ඒ මේ රතිය එහෙම නැත්නම් ඇතුලෙන් ඇති වෙන ඒ සතුට අසත්පුරුෂයාට බයක් චකිතයක් ඇති කරනවා සත්පුරුෂයාට පුදුමාකාර ඉදිරි ධර්මයක් ඉදිරි පිම්මක් ඉදිරි ගමනක් ඇති වෙනවා නමුත් මේ වෙලාවේදී මේ කරන කෙනා සත්පුරුෂෙද්ද අසත්පුරුෂෙද්ද කියන එක මේ වෙනස් වෙන්න පුළුවන් කෙරුවත් දැක්කත් බය වෙලා නැගිටින්න ඉඩ තියෙනවා ඒ වෙලාවේ කෙලස් බලය වැඩි වෙනවා කෙරුවත් දැක්කත් මේක ජයග්‍රහණය කරලා ඉදිරියට යන්න පුළුවන් හොඳ දෘෂ්ටියක් තියෙනවා හොඳ කර්මේ සහ කර්මඵලය ආදාන ගතියක් තියෙනවා හොඳ සංසාර බයක් දන්නවනම් ඒක නිසා මෙතන නිකන් සාමාන්‍ය දර්ශනයක් වශයෙන් කියනවනම් මේ ලැබිච්ච තෑග බාර ගන්නත් සෑහෙන පිනක් ඕන. ඒක භාවනා කරුවොත් නම් හම්බ වෙනවා. ඒක නම් මගේ ජීවිතේ මම දැකලා තියෙනවා භාවනා කරන හැම කෙනෙකුටම නැත්තම් මේ සාර්ථකව භාවනා කරන හැම කෙනෙකුටම මෙතන යන්න පුළුවන්. නමුත් ගියාට ඒක දරන්න බෑ. ඒකට පින් නැහැ. ඒක මේ පවත්වාගෙන යන්න බෑ. ඒ මොකද හේතුව තාම මදි සංසාරේ කක කක ගියා. දුරට සංසාරේ කාලා මේක අඩියටම දන්නවනම් කරන තාකල් අපේ අතින් කෙරෙන්න පුළුවන් දුක පිණිසමයි. මේ සංස්කාරයක් වුණා නම් සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා අඩු ගානේ දඟලන්නේ නැතුව කයක තැනක තියානිනවා අඩු ගානේ පැයක්මාරක් කතා නොකර ඉන්නවා අඩු ගානේ මේ චිත්තක්ෂණ රාශියේ හිත නන්නත්තර වෙලා නැහැ හිත අරමුණේ තියෙන්නේ කියලා දන්නවනම් නිවන් නොදැක්කට නිවන් වගේ තමයි. ඒක සරුවචන් වහන්සේ වගේ උත්තරමන් අතල හරියට අගය කරනවා. මේ සබ්බ පාපස්සා කරනම් කියන මුලදා. මෙතන කිසිම අකුසලයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි අපි ඔය බලාපොරොත්තු වෙච්ච කුසලෙත් නිවනක් නැහැ. ඒක තමයි පේන්නේ නැහැ. ඔය රත්තරන් මාතකුත් නැහැ, විලිසන ගතියකුත් නැහැ, එළියක් නැහැ, පා වෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. හැබැයි එකක් දන්නවා මේ වෙලාවේදී අර සංස්කාර වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අමාරුයි. ඔතෙන් යනකොට එහෙම වුණොත් මේ මොකක්ද වෙන්නේ තුන්වෙනි තුන හතර ගාතපදවල කියනවා යතෝ යතෝ ධම්මසතෝ අන්දාන උදයබ්බය නුගති වීතිපාමෝජ්ජ ආකාන්තං උද්‍යාන ඒ ඔය වීතිපාමෝජ්ජේ ගණ්ඩ බෑ ද්වේෂිතක්ය මොන්නම තාලකින්වත් එන්නේ හැම දෙයක්ම දැකලා මොන දෙයක හොඳ පැත්ත බලන කෙනාට ඔතෙන් යනකොට මේකම පැත්තට ගියොත් සංස්කාර වෙන්න පුළුවන් මේ පැත්තෙන් ওই බලාපොරොත්තු නිවනත් තව ලැබිලා නැහැ නමුත් මේකට නම් පෞ සිද්ධ වෙන්නේ නැහැ මම ආරසයිනේ කියන එක අවතේ තියෙන කෙනාට විතරයි පීඨපාමුජ්ජේ පහළ වෙන්නේ. ওই පීඨපාමුජ්ජේ පහළ කරනවා කියන එක මේ අපි පුංචි කාලේ හොඳටම දන්න මේ සෙල්ලමක්. වයසට යනකොට යනකොට අමතක වෙන සෙල්ලමක්. වයසට යනකොට හොම්බදික් කරගෙන ඉන්න තමයි අපිට දන්නේ. දකින්න දකින්න දේත් එක ගැටලු විචනය කරන ගතිය මේ කෙලසොල ස්වභාවය. ඒක නිසා යා ලැබුණාට පස්සේ ඒක සතුටු වෙන ගතියයි. අපරාධක නෙවෙයි මේ සතුටු වෙන්නේ. පව් කරලා නෙවෙයිනේ. මේ නැත්තම් පින් කරලත් නෙවෙයිනේ. පව් නොකර සිටීමෙන්නේ කියලා අන්නේ සතුට ඒක මේ කාමනේ <clears throat> කාම ලෝකේ ලබන සතුටයි මේක ඇතර ලොකු වෙනසක් තියෙනවා. නමුත් මෙතෙන්දී හරියට දැනගෙන මේ ලබන භාවනාවේ ලබලා නැත්නම් භවනකර සිටීමෙන් ලැබෙන ප්‍රීතියට එළඹ වාසය කරනවා කියන එක. ඒකට කියන්නේ සමාදන් වෙනවා කියලා ඒක ලේසි නෑ. ගොඩ දෙනෙක් භාවනා කරනවා සමහරුන් භාවනා හරියනවයි කියන එකම බයක් වෙනවා. භාවනා හරියනකොට බයක් ඇති වෙනවා. ඒක එක පැත්තකින් හිතලා ගන්න එක සමහරට ඇඟෙන් වෙනවා. ඒ මේ මට මතකයි අපේ අම්මට භාවනා කරන්න කිව්වට පස්සේ කරන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ නින්දට යනවා. නමුත් ටික ටික ටික මෙනෙහි කරුවට පස්සේ කිව්වා මේ මට නම් බෑ භාවනා කරන්න බැරි විලාව සෝවාන්නේ වුණොත් පැහැදිලිවම කිව්වා මේ මොකද මට දැනු තේරෙන්න පටන් ගත්තා. ඉතින් මේ සැරේ දරුවෝ 10 දෙනාම හොඳයි. ලබනාත්මෙත් හොඳ දරුවෝ ලබලා ඉන්නේ සෝවන් හිමුමොත් මේ භාන හරියට කියලා බයක් එනවා. ඒ තර්කයෙන් එනවා. තමකට ඇඟෙන් එනවා. භාන හරියාගෙන එනකොට භාන හරියන්නේ දකින්නත් බෑ. ඒ මනුස්සයාගේ දෝෂය නෙවෙයි. මේ සංසාරේ සමහර මාර රාජ්‍ය යන වැඩ පිළිවෙල. ඒක මේ පුද්ගලයාට මේ දකන්න බෑ. මේ කටුකොටක තිබ්බා වගේ. මේ මේ උඩල්ල කොට උඩ තිබ්බ වගේ දාන්න. ඒ මොකද හේතුව අර සබ්බපාපස්සා කරනවා කියන මූල ධර්මයේ හොඳට වැදිලා නැහැ. සංසාර බය දන්නේ නැහැ. කර්මයට කනුකලෙ දන්නේ යමක් කරන්නයි හිතේ. නමුත් ඒ රබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා කියන එක විවිධාකාර අර්ථ දෙන්න බලන්න. සංඛාර කියලා කියන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන තුන පිළිගන්නවා නම් නොකර ඉන්න චිත්තක්ෂණයක විතර අපි පවුනකර ඉන්නවා කියන්නේ. අනික් කරන හැම වෙලාවකම කලවමේ තමයි යන්නේ. ඒ කලවමේ මේ අවාසිදායක පැත්ත වැඩි. අවාසිදායක පැත්තත් කියෙද්දී මේක පව් කරලා හරි ගමන සතුට වෙන්න පටන් ගත්තොත් කාමභෝගී වෙලා අහු වෙනවා. එහෙම නැත්නම් මේ කාමේ කාමේ මොකද්ද කියන්නේ අත්කිලමතාණය කාමසුම් කාමසුමිච්ඡා නේද? සුකල්ලිකාණ යෝගයට අහු වෙනවා. සැප විඳින්න යන කාමක සැප මේ මේ ඉන්දිය ගෝචර සැප අනික් සැප එනකොට බාහිර ගන්න කැමති වෙන්නේ ඉතින් මේක ඇත්තටම මානසික වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගොඩාක් විස්තර වෙනවා නමුත් ඒක ඇත්තටම අත්‍යවශ්‍ය මේ මේ අර්ථකථනයක් නෙවෙයි නමුත් අර මුදිතාව තියෙනවා නම් Taman කෙරේ සානුන් කෙරේ යැත්තන් හරියනකොට සතුට වෙන ගතිය තියෙනවනම් Taman තුලම මේ පව් කරන්නේ මම මේ වෙලාවේ කය හොල්ලන්න තු ඉන්නවා වචනේ බින්දින්නේ නැහැ හිතනන්නත්තර වෙලා අරමුණේ තියෙනවා අරමුණ කැඩි කැඩි යනවා අරමුණ එපා වෙන සුළු වුණාට ඉන්න පුළුවන් කියන හැඟීම එනකොට මේ අර සත්පුරුෂයාට එන රතිය එන ප්‍රීතිය සාමාන්‍ය වචනෙන් කියනවා අහම්බය පුත්‍ර භාවනා කරත් ඉතින්දී එන දෙන එන ප්‍රීතිය බාර ගන්නවා කියන එක සූදානම් වෙලා ගිහිල්ලාම ඒව නැතුව කියනවා නම් ඒක අපේක්ෂාවෙන් ගිහිල්ලාම කරන්න ඕන. ඉතින් ඒක බුද්ධෝත්පාද කාලයක මිස හිතලා ගන්න බෑ. මේ භාවනා කරනකොට එන මේ මිහිරියාව ප්‍රීතිපාමොද්ගේ දරන්න අමාරුයි. ජාන පාලෙන් ඉස්සලා මේ බමුණෝ එක දැරුවා. ඒකත් කිය සම්පූර්ණයෙන්ම මේ මේ බ්‍රහ්මන් සමග සම්බන්ධ වෙනවා, මෞංකාර විද්‍යන් වහන්සේ සමග සම්බන්ධ වෙනවා කියන මේ මිත්‍යා දෘෂ්ටියෙන් තමයි සම්බන්ධකත් තුනේ. එහෙම නෑ මේ මගේ தත්ත්වේ තේරුම් ගැනීමක් මේ සම්මස්සනයක් කියන අවබෝධයෙන් සතුට වෙනවයි කියන එක බුදු උපදේශ නැති කිසිම දාශක කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ කියලා කියනවා. අනිවාර්යයෙන් ඊට කලින් පරතෝഘോഷේ තියෙන්න ඕනේ. තිබුණත් ඒ දෙන්න ගිහින සතුට වෙනවා කියන එක වෙන්නේ. ඒක නිසා අපිට තියෙන පුළුවන් තරම් ඒකට යන්න ඒකට නිතර යන්න පුළුවන් විදිහට පාර හදාගෙන තියාගෙන ඉන්න ගම අනිකුත් සංවේග වස්තු පිළිබඳව සැලකිලිමත් වෙලා මේ මේ අනිත් ආස්ත දුස්තක්ෂණ පෑන්වාට පස්සේ තමයි නම වෙන්නේ මේ මේ ක්ෂණ සම්පත්තිය හම්බෙන්නේ. දැන් මට මේ ක්ෂණ සම්පත්තිය හම්බ වෙලා තියෙන්නේ සහදිසි නැගිටින්න නරකයි. මේක දීරස් වුණාට දමල ගහලා යන්න නරකයි. පවා සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉදිරියට යනවායි කියන එක මේ බුද්ධාදී උත්තරමන් වහන්සේට තමයි පේන්නේ. ඒකත් හැබැයි සරුවචන් වහන්සේ නම් එවැනි භාවනා කරන අය හිටියොත් වයින් හරියක්. වයින් හරිය ගිහිල්ලා උදව් කරනවා චුරිතචාරිකා අචුරිතචාරිකා කියලා ඉර්ධින් හොයන. මොකද ලෝකයෙන් ඇහුවොත් ලෝකයා සම්පූර්ණ මේ මැත්තේ පිටුවට. කාම ලෝකයෙන් එහෙම වෙලාට උපදේශයක් ඇහුවොත් කාම ලෝකේ සම්පූර්ණ මේවන්ස වටන. ඒ නිසා රවචන්සි දන්නවා මේ වෙලාට මේ මේ අර කිරිබිම්මල් නැට්ටක් වගේ. බොහෝ මෙලකයි මේ හිත ඉස්ස බුද්ධා දෝතමෙන් නැසලගේ ආශිර්වාද ඕනේ. ත්‍රිවිධරත්නේ ආශිර්වාද ඕනේ. ඒ සඳහා උන්වහන්සේ පුදුමාකාර වයින් හරි ගිහිල්ලා දැන් මෙතන සිද්ධ වෙන්නේ එහෙමයි. ඒ හොරු භාවනා කරනකොට මේ ගාථාව ඇහෙන්න බලසනවා. දැන් ওই සිද්ධ වෙන්න හොඳ දෙයක්. ඔය පහළ වෙන ප්‍රීතිය කාම ප්‍රීතියක් නෙවෙයි. බල හිටපු ඒ හොර තත්වයේ හිත මධ්‍යස්ත වෙනකොට ඇති වෙන විමුක්තියයි ඔය තුල තමයි ඉදිරි විපස්සනාව යන්නේ කියලා. ඒ අර ඇති වෙන සම්මස්න ඥාණයට උඩගෙඩි දෙනවා. කල්ලුවක් දෙනවා. මොකද ඒක භාවනා ජීවිතයේ මගේ වචනෙන් කියනවා නම් ගෑල් ළමෙක් වැඩි විපත් වෙනා වගේ ලිංගික පරිණත භාවයටපත් වීම තමයි ඔය මේ සම්මසඥාන සිද්ධ වෙන්නේ ඊට පස්සේ විපස්සනා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව මේ මට වෙලාවට මතක් වෙච්ච කරුණු ටික මම මතක් කරගිපත් කරේ. ඉතින් ඒ නිසා වෙන මේ සම්බන්ධ වෙන අතිමති මතාන්තර හෝ භාවනා පිළිබඳ ප්‍රශ්න හෝ වෙන වචන මාතෘකාවක් තියෙනවනම් මතු කරගන්නයි කියලා මම දෙපැත්තටම සාධාරණව මේ මේ සාදරව ඉල්ලා සිටිනවා. ඒ මෙල්බන් තියෙනවා නම් ප්‍රශ්න මතු කරන්න චිත්ත මාර්ගය. නැත්නම් එහෙනම් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ සම්මතාවය අසම්මතාවය පුළුවන් නම් විස්තර කරන්න කියලා පොඩ්ඩක්. මම අපි ඉතිසලා වාර දෙක තුනකට ඉස්සලා ප්‍රශ්නේ මතු කරා මේ ඒක මට මතක් වෙන්නේ ඔය කටුකුරුන්ගේ ඥානන්ද ස්වාමීන් වහන්සේ දීපු අර්ථකථනය තමයි ගොඩක් වෙලාට මම පාවිච්චි කරන්නේ තද්මය තද්මය කියලා වචනේ පතයි තම්මය කියලා අපි කටට උරු කරගෙන තියෙන්නේ තද්මය කියලා කියන්නේ එහෙව් නැත්නම් එහෙව් තත්වයෙන් හටගත්තා වූ අපේ රන්මය රිදීමය මුරුන්මය කියලා කියනවා රණින් කළ විදියෙන් කළ මැටියෙන් කළ කියන අදහස. එතකොට මෙතන තියෙන තද් තක් කියන ඒ කියන එකෙන් එයින්ම නිපන්. ඉතින් ඒකට මේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරුවේ එහෙව් කියන නම. අපි යම් කිසි අපි හිතනා නගරයක අසහනකාරී තත්ත්වයක් මතුණා. තැන් තැන් වලින් ආපු කට්ටිය එකපාරටම කල්ලියක් හැදෙනවා. කල්ලියක් හැදලා එක්කනේ නායකත්වය දෙනවා. නායකත්ව තුනට පස්සේ ඒ මිනිස්සේ නා ඒ කල්ලිය ඊට පස්සේ හරියට කලින් සැලසුම් කරන ආපු කෙනෙක් වගේ ඒ කල්ලිය මෙහෙවල ඒ නාස්තික දෙයකට හෝ ආස්තික දෙයකට මුල්කත්ව දෙනවා. කලින් තිබුණේ නැහැ හැමදේම. ඒ වාතාවරණය එතන පහළුනේ ඒ නිපන්න. ඒ නිපන්නදී රැල්ල අරගෙන යනවා ඉතින්. අන්න ඒවට කියනවා ඒ ඒ ඒ තැනින් පට ගන්න දේ තම්මේතාවය කියලා. ඒ තම්මේතාවය ඒ පරිසරය නියෝජනය කරන මිස අර පුද්ගලයා මරලා හෝ ඇත්තට පොලිසියෙන් කරන නිමුස්කලේ අල්ල. ඒකත් අල්ල හිරේලා. මේ මනුස්සයා නායකත්වය දුන්නේ වැරදි වැඩකට නම් එහෙම කරනවා. නමුත් ඇත්තටම මේ පරිසරයේ විසින් මේ මනුස්සයා යුගයෙන් ඇති කළ පුරුෂයෙක්. ඒකේ ඒක හොඳටත් වෙනවා නරකටත් වෙනවා. මේ සර්වඥාන්තිකත් තමයි මේ කාලේ ජීවන ධර්ම නැහැටම තුන. අන්න ඒ වගේ ඔය තම්මේතාවය කියලා කියන්නේ එයින් ඉපා. නැත්නම් එහෙව්. එහෙව් කියන වචෙන් තමයි අපි කතා කරන්නේ. අන්නේ එහෙව් தত্ত্বයක් සීලේ සමාජයේ තියෙන. සිල්වතා මම සිල්වත් කියන එක ඉෂ්ට කරගන්න. මම අනික් කට්ටිය වගේ නෙමෙයි මම සිල්වත්. ඒ නිසා මම මෙහෙමයි මෙහෙමයි කියලා එයා චිත්‍රාත් රූපයක් හදාගෙන තමයි ඉන්නේ. ඒකට හොඳට සීලේ ඉන්දසින් දුසිල්ලට මේ හොරු පන්ති වගේ කෙනෙක් ඒකට සිල්වන්ත වුණාට පස්සේ ඒගොල්ලෝ අඳුනා ගැනීමක් ඇති කරගන්නවා ආඩම්බරයක් ඇති කරගන්නවා ඒ නිපන් ධර්මයක් පහන මම දැන් සිල්වත් කියලා ඉස්සර මම දුසිල්ල මම සිල්වත් කියලා අන්න ඔය සිල්වත් කියලා තමයි බාරගත්ත දේ තුල තාමත් මේ තණ්හාව තියෙනවා මට දුසිල්ලත් වැඩි සිල්වත් භාවය හොඳයි මාන්නයක් තියෙනවා දුසිල්ල තුන් අනික් කට්ටිය මම නම් එක ජීවිතයක හොරකම් කරලා හරි මම කොහොම හරි සිල්ලුතෙක් වුණා කියලා මාන්නයක් ඇති වෙනවා ඊට දෘෂ්ටියක් පහරිනවා මමයි සිල්වත් උනේ මේ සිල්වත්කම තමයි මගේ ආත්මය. අන්න ඒක මේ සීලෙන් උපන් දෙයක් සම්නිකාරය. ඊට පස්සේ අපි මේ මනස එතනින් අතර වෙන්නේ නැතුව සීලේ තියෙන්නේ විපිලිසරකම නැති කරන්නයි නැත්නම් හිතේ සංසුන්කමටයි කියලා සීලෙන් ඔය වගේ නම්බු අරගන්න අතර වෙන්නේ නැතුව සමාධියට ගියයි කියලා. සමාධියට ගියේ මෙයත් එක්ක යාළුවෝ 100ක් ගියා නම් ඔක්කොටම සමාධිය හරියන්නේ නැහැ. එක්කෙනෙකුට දෙනකොට හරියනවා. ඒ හරිය කෙනාට එනවා අදහසක් මේ ඔක්කොම උත්සාහ කරලා හැම කෙනාටම සමාධිය හරියන්නේ මට හරි කියන. කියන ඒකෙන් නම්බුවක් ගන්න. මේ හරියේ සමාධිය මගේ. මේ නැත්තම් මේ සමාධිය මට. එතන සමාධිය තමයි මගේ සංසාරෙ මෙතෙක් ලැබිච්ච හොඳම මගේ ආත්මය කියලා. ඒ සමාධිය තුළින් තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ තියෙනවා. ඒ කියන්නේ තාම මිත්‍යා දෘෂ්ටි තියෙනවා. එතකොට ඒකට කියනවා සමාධියෙන් ඇති වෙච්ච තම්මේතාවය කියලා. ඉතින් මේක මේ විපස්සනා වෙදිත් එනවා. විපස්සනා කරගෙන යනකොට උනත් මම දැන් ඉස්සර වගේ සීලේ කරලා නතර වෙන්නේ නැහැ. මම සමාධි කරන්නේත් නැහැ. සමත යානික විපස්සනා කරන්නේ. මම ওই සමත කරන අයට වැඩිය සිල් විතර රකින්න අයට වැඩිය ලොකුයි. මට දැන් මේ උදේ වය තේරෙනවා. අනම්මනම් කියාගෙන ඒ එන විපස්සනා ඥානානුව නම්බුල ගන්න ගත්තොත් එතන මට දැන් විපස්සනා හරි ගිහිල්ලා තියෙනවා. මේ විපස්සනා මගේ මම උපයාගත් එකක්. මේක තමයි මගේ වටිනාම දේ නැත්තම් මට නොසෙල්ලෙන ශක්තිය කියලා ගත්තොත් එන්නේ ඉන්නේ. ඒකම අර මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනට යනකම්ම ඔය විපස්සනාවේ තම්මේතාවේ පහළ වෙනවා. එනම ਸਰවඥාන්සේ එතෙන්ද ගිනිය අතම්මේතා උත්තා භගවතා යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා ඔය මේ සම්ප්‍රද සූත්‍රය දේශනා කරලා තියෙනවා ਸਰවඥාන්සේ මෙවැනි වූ තම්මේතාවයක් අගය කරන්නේ නැහැ. ඒ වෙනකොට අතම්මේතාවය ගන්න කියලා කියනවා මම සීලෙ මට තිබුණා නමුත් මේක මගේ තණ්හාරාණ දෙට්ටිපේෂ නොවේවා මලඟ සමාධිය තියෙනවා යම් ප්‍රමාණයකට මේක මගේ තණ්හාරාණ දෙට්ටිපේෂ නොවේවා මට යම් ප්‍රමාණයක විපස්සනා කපාණ යන්න පුළුවන් නමුත් තණ්හාරාණ දෙට්ටිපේෂ නොවේවා කියලා අතම්මේතා උත්තා භගවත මේක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දීපු මේ කිං කුසල ගවේෂී කියලා හොයාගෙන ගිහලා බුදුහාම හොයාගත්ත දෙයක් තමන් හැමදේම සාර්ථක වෙනකොට ඒ නම්බු ලබන්න යන්න එපා ආඩම්බර වෙන්න එපා. ඒක නීච කරන්න යනවා නෙවෙයි. ඒක එතන තිබිච්චාවයි ඊගාටන්ට යනවා. ඒ නිසා අතම්මේතාවයට යන්න නිරෝධ සමාපත්තියට සමවදින කම්ම වගේ තමන්ගේ වැඩ පිළිබඳ තමන්ට නම් වෙන්න පුළුවන් කියලා ටික සඳහන් කරලා තියෙනවා. කරගෙන යන වැඩ මට දැන් සාර්ථකයි. මම හරි කෙනෙක් එන්නේ තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය පින් සඳහා එදිනදා ආගමික ජීවිතය ගත කරනකොට හොඳ පැත්තට අපි දානවා. නරක වැඩ කරනකොට පින් කරන්නේ කොහොඳයි නම් කරපන්. මේක කුලකාහිතක් කරගන්න. මේක කරගන්න කියලා. නමුත් අවසානයේ ඉහළට ඉහළට ඉහළට කියලා අන්තිම කෙලවරට යනකොට මට හරි ගියා මම සමාන සීලවන්තයි සමාධිවන්තයි ප්‍රඥාවන්තයි කියලා හෝ මාන්නේ ගැනීමල අවසානයේ කඩේීමට බලපාන. ඒ නිසා උන්වහන්සේ අවසාන කඩේීමට මතක් වෙනකොට එතකන් ඔයා තම මේ තාවේ කතා කරන්නේ. ඉහළ මට්ටමට ගියාට පස්සේ කියනවා අතම් මේ තාවොත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳව ඔබ තණ්හා මාන පිටවසේ මඤ්ඤානා කෙරුවොත් ඒ தત્වේ නිසාම ඔබ අනු தත්වයකටපත් වෙනවා. ඔබ පිළිනවා. ලබන ලබන හැමදේම ආහාර කරගෙන ඉදිරියට යනවා මිසක් තණ්හාකාර දිට්ඨියෙන් තොරව අන්න ඒක තවශේ ශක්තියට කියනවා අතම්මයතා කියලා. ඒක බොහොම මේ ඉස්සර කරන්න අමාරුයි. ගාක් වෙලාවට මේ අටුවාවල් වල තණ්හාමාන දිට්ඨි වලින් තොර තත්ත්වයක් කියලා සඳහන් කරනවා. නමුත් එච්චරම ප්‍රායෝගික පැත්තක් පෙන්වන අඩුයි. ඒක හැබැයි මේ බුද්ධ ආගමට විස වචනය. බුද්ධ ධර්මයට හොඳ වචනය. බුද්ධ ආගම් කාණ්ඩ අපි කියනවා ෆන්ඩමෙන්ටලිස්ට්. අපි එහෙම නැත්නම් කියනවා මූලධර්මවාදීන්ට පින්නන්න බෑ. ඒකට කියන්නේ මේ ළඟදී මම මේ ආරංචිලා කිව්වට මම හිතන්නේ වැරදක් නැහැ කියලා. ඒ බෞද්ධ සමිතියක් ගැන කතා කරන්න කිව්වා. ඒ බෞද්ධ සමිතිය පැහැදිලිවම ප්‍රකාශ කරනවලු භාවනා කිරීමෙන් බුද්ධ ආගමට කිසි ලාභයක් වෙන්නේ නැහැ නිසා භාවනා මධ්‍යස්ථානට ආධාර කරන්නේ නැහැ. භාවනාවේ බුද්ධ ධර්මට ලාභයක් නැහැ කියලා. ඇත්තටම කියනවා නම් බොක්කෙම්ම කියන කතාවක්. මුත්තටම දැනගෙන කියන කතාවක්. ඒක අපිට අවශ්‍ය කරලා තියෙන බුද්ධ ධර්ම නම් භාවනා කරන කට්ටිය විතර ඒගොල්ලන්ට පේන දේ වෙන්නේ නැහැ. සාධාර කරන්නේ නැහැ. මම કોઈ ප්‍රතිපත්ති ඒක නෑ කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. අදාළ කෙරෙන්නේ නැතුව තමයි. ඒ මොකද ඒගොල්ලන්ට ඕන කරලා තියෙන එක කරලා කියාපාන. කියාපාන්න නම් ඒ මාන්නකාරකම නෑ. ඒක බුදුරජාණන්සේ පාවිච්චි කළ දින හරි පැත්තට කුල චාරිත්‍ර ගැන කලකලා හෝ සතුන් මරණ ගැන සතුන් මරන ඉන්නවනේ බුදුආගමේ කාගේ කරා. එතන මගේ රැකියාව හැටියට මම සතුන් මරන්නක හොඳ නැහැ කියලා හෝ කරනවා නම් කලකලා. තම සීල රැකගෙන ඒක කියන බුදුරජාණන් කියන එතනදී සම්මේතාවය ගන්නයි කියන. නරකෙන් හොඳට එන්න. නමුත් මතක තියාගන්න කියන ඔය බේත හැමදාම හරියන්නේ ඉහළට යනකොට යනකොට අසම්මේතාව උත්සව භගවතා කියන එක යේන යේනේ මඤ්ඤති යම් යම් හේතුවක් නිසා හොඳ හෝ වේවා නරක හෝ වේවා Taman මේ මාන්නකාරකමක් එනවා ඒක කෙලෙස් වල ඇති ආවොත් ඔය කියන පාර Tamanට නොදන්නවා පාර වසන් පාර වංචක භාවයට වැඩ විලෝපන තත්ත්වයටපත් වෙනවා විපිරියාස තත්ත්වයටපත් වෙනවා අන්තිමට Taman ආපතට මතක ඒ නිසා නිතරම අතම්මේතාවේ තම්මේතාවේ කියන දෙක අවස්ථානෝචිතව පාවිච්චි කරන්ඩ එච්චර ලේසි නෑ. එහෙව් හේව தත්ත්වය කියලා තමයි අටන්නේ කාලේ සඳහන් කරන්නේ. ඉතින් ඒක සප්පර්ශ සූත්‍රයේ සඳහන් කරන්නේ අවස්ථා 8ක් වෙන්නලා ඒ 8න් පස්සේ සඳහන් කරලා තියෙනවා. එතෙන් නිකන් වචන ගන්නෑ. අතම්මේතා උත්තා භගවතා යේනි යේනි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. ඒ අතම්මේතාවේ හිත ඇතුල් තැම්පත් කරගන්න කියනවා බුද්ධ ආදී උත්තරනාසල මේ කඩුල පැන්නේ කඩේම පැන්නේ කිසියම් දවසක කාම වස්තුවක් විසේ හෝ මේ නැත්නම් වෙන ආගම ධාර්මික හෝ තමන්ගේ හැකියාවල් කියා පාලනය. අන්ධහර පාලනයේ ඒව පිළිබඳව ಗುಣ අපිච්චතාවය නැත්නම් අධිගම අපිච්චතාවය කියන තමන්ගේ ಗುಣ වසාගෙන ජීවත් වීමේ ගුණයෙන් තමයි මේ ගුණය කාටවත් අසත්පුරුෂකට අහුවෙන්නේ නැතුව යුග પરම්පරා ගණන් යටින් ගියේ කියා පාණ්ඩයන්නේ. අසත්පුරුෂයෙක් වෙඩි කියා පාන. ඒකට මේ මේ මේ අකම්මේතාවය දන්නේ කන විරුද්ධ වෙන්නේ නැහැ. ඒකත් ඉතාමත් වැදගත් ධර්මතාවය. මේ ලෝකයේ අඳුරේ පිංස කරන වැඩ කවදාකවත් බුද්ධ ධර්මයෙන් නිග්‍රහ කරන්නේ. ඒ ගුණන්ට රසයේ තියෙන එතන වෙනකට වැඩිය හොඳනේ. ඉතින් හොඳ කෙනෙක් කන්නේ යන්නයි. ඒත් උන්වහන්සේ දන්නවා මට මේක කරන්න වටින්නේ නැහැ. මොකද මම සාමාන්‍ය තාක්ෂණයෙන් වැඩ කරන්නේ මීට වැඩිය කරන්න පුළුවන් නම් මම කියපාන. ආනේ දේ කවදාකවත් ආගමේ දකින්න හම් වෙන්නේ නැහැ. ධර්මයේ දකින්න හම් වෙනවා. වෙන විදිහට කියනවා නම් වෙන කිසිම ආගමක දකින්න හම් වෙන්නේ නැහැ. බුද්ධ ධර්මයේ පමණක් දකින්න ලබ් වෙනවා. නමුත් මූලධර්මවාදීන් මේකට විරුද්ධව කියනවා. බුද්ධඝමෙන් උනත් විරුද්ධව ක්‍රියා කරනවා. මොකද මේක සංසාරයෙන් ගැලවෙන්න කරන වැඩ. අන්තිම සේම සංසාරේ තනවා වඩාගෙන හද හදා කකා කකා යන වැඩ පිළිවෙලක් තියෙනවා. කකා කකා යන්න නම් අනිවාර්යයෙන්ම තම්මේතාවය අවශ්‍යයි. කරන කරන වැඩ පිළිවෙලව නම්බු කරන බෝඩ් ගහගෙන අnder පාගෙන යන ගතිය. නමුත් දන්නේ නැහැ මේ ගහන්න ගහන්න තමයි අහු වෙන බව. අර කෝල්ලබවත් එක්ක කරන දෙල්ලමගේ තමයි. ඒක නිසා මේ විතරය මට වැටහෙන මට ගැළපෙනවා කියලා හිතන තාත්වේ ඒ නිසා මේ තේරෙනවද පිළිගන්නවද කියන එක විවෘත මාතෘකාව. සංජාස හඳුන්වන්නේ කියන්නේ ඔක්කොම අන්තිමේක සබහාධාමනේ කියලා කියන එක. ඒ අර කන්නේ නැතිකම නිසා මේක කියන්නේ මම සිල් දැක්කා කියලා දෙයක් නැහැ. ඒ தත්තට එනකොට සිල් රැකෙනවා. ඉතින්චරයි. එහෙනම් වහාම සමාධියට යන. මේ සිල් දකලා කියනවා කියලා කෑ ගහන දෙයක් නෑ අමුත්‍ය අවස්ථාවේ යන. කැඩුණොත් ආපහු වෙලා සීලේ බලන්න. ඒක කරනොත් දානෙ බලන්න. කියන්නේ බටකන්දෝ කනකොට වහනේ අදින් නැත්තම් ලෝකීරකට දාන්න. නැත්තම් ඊට පස්සේ ලෝකීරකට දාන්න. අදිනවනේ. චා මගේ වාහනේ දැන් හොඳයි කියලා ඒ කීර කියන්නේ කොහොමද? ටක් ගහලා බලන්න ඊගා කීරකට දාගත්තොත් පෙට්‍රල් ඉතිරෙනවා. ඉතින් ඒ විදිහට යනකොට අන්තිමට ඔය ධම්මේතාවයට කියන්නේ මේ චීනේ තාවෝයිසම් කියන්නේ තාවෝ සංග තාවෝ කියලා කියන්නේ පෙත. මාවත. ඒ මාවත න්‍යාය ධර්ම. මම මේක කෙරුවා කියන්නේ. කෙරුවා නම් එහෙම කියන තමයි ඔය වරණේ බෝඩ් ගහලා තියෙන්නේ පිළිරු හදන්නේ අnder පානේ ඒකට තමයි. මේක වැඩ වෙන දාකල් දේශපාලනචු වැඩ ගන්න. නමුත් බුදු දඥාති කියන ඕකේ යම්. සමාජ ආර්ථිකවලට යම් සම්මුතියක් යම්. නමුත් මතක තියාගන්න ඕක වෙන දෙයක්. ඒක දපාව ධර්මයක් අපි කියනවා මේ ආශ්වාස ප්‍රශ්වාස වල පටන් ගන්නකොට කම්පන තැන්සල ආවට පස්සේ අපි කියනක ධාතු වශයෙන් බලන්න කියලා. ඉතින් ධාතු වලට ආවට පස්සේ කම්පන වේවා චංචල වේවා කියන්නේ බෑ. මේ එනවා. නානාතුගන් මේ උණුසුම තියෙන තැන සිසිලස එනවා. ඒකට විඳ ඥාන්නේ නැහැ. මේ කම්පන දෙකෙන් තන නිශ්චල වෙනවා. ඒ තාතතාවයි. අපි කියන. පාලි කියන්නේ තාතතාවයි. එහෙවුකම්. මේ පාය මේ කීන භාෂාවෙන් කියන්නේ තාවෝෂන්. පෙතේ යන පාර. ඉතින් ගියාම තත දාවෙන් තමයි තද්මය. තද්මය භාවයේ තමයි තම්මයතාවය කියන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ මම දැකලා තියෙනවා මම මගේ එච්චර මයිල් කෙලින් ඉන්නේ නැහැ ඔක බුද්ධඝම කාර්යය කරනකොට. මේව කරන කතෝලික මිනිස්සු මම දැකලා තියෙනවා. ඔච්චර දෝ උදව් කරන කවදාව කවම දහකවත් වචනයක් කියන්නේ ඔය අද තියෙන ප්‍රධාන මේ මේ ෆවුන්ඩේෂන්ස් වගේ තියෙනවා ඇමරිකාවේ කෝටි ගණන් සල්ලි දෙන ඉගෙන ගන්න කට්ටියට පුද්ගලයා අඳුර ගන්න දෙන්නේ නැතුව. ෆුල් බ්‍රයිට් සිස්ටම් කියලා කියනවා අර ෆවුන්ඩේෂන් එක ෆෝඩ් ෆවුන්ඩේෂන් කියලා දානවා. ඊට සල්ලි දෙනවා දෙන කෙනා අඳුරන්න බෑ. උඹ බැච් එකේ දක්කන උඹට හම්බ වෙනවා. මොන වකලෑ වුණා ප්‍රශ්නයක්. අනේ මිනිසු ගාව තිබිලා තියෙනවා මේ ධම්මේතාවයේ තියෙන කෙලෙස් කහට දැකලා දෙන්න. ඔය බුදුහාමුදුරුවෝ පෙන්නලා නෙවෙයි නමුත් ඒක තේරිලා තියෙනවා නම ගෑවුනොත් කියන. එහෙමනම් මට යටින් කොක්ක වගේ. එහෙම නොවි මේක කරනකොට ඒක තුලින් මතුවෙන මේ මොකද්ද මේ ධර්මතාවය ඇඟ කිලිකොනවා. ඇඟ කිලිකොන අවශ්‍යතාවයට මේ මනුස්සයා මේ දැන් සුනාමි ආවට පස්සේ සල්ලි දුන්නේ උදව් කෙරුවේ පින් කරන්න නෙවෙයි. ඒකට පින් බලාපොරොත්තුවක් නැහැ. මිනිස්සු දන්නවා මේ වෙලාවට අවශ්‍යයි ආශාන්තර වලේ තොදා දුවන්තර වලේ ඉත නැහැ. මාළදිමින් වල දැස්සේ. ගෙනන් දෙන්න පටන් අරගත්තට පස්සේ බාන චාට කරන්න ප්ලේන් එකක් චාට කරන්න ඊට පස්සේ පොඩි සෙල්ලමක්ද කියලා. මේ මිෂන් මේ කරන්නේ කොහොමද කරන්නේ? ඒ කියන්නේ ඊටාම ගැඹුරින්ම තියෙන්නේ මම කියන ගඳ ගහන්න නැතුව. අර පෝර්තුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූර්යයා අපි ආපාරයේ පැතිරේ විනෝද නීරේ කියලා කවියක් තියෙනවා. අපේ පැත්තේ ඔය කියන්නේ අපි ආපාරයේ පැතිරේ ගන්ධස්ථායි කියලා. උරුලාවගේ ගතිය. උරුලාව ගිය පාර ගඳලා. ඒ නිසා වැඩක් කෙරුවා නම් හුල්ලඟක් ඉතුරු කරන්න. හුල්ලඟක් ඉතුරු කරන්න බෑ. ඒ නිසා ලෝකේ පවතින පළවෙනිම පාලන ක්‍රමය කියනවා රජෙක් ඉන්නකොට රටවැසියා දන්නේ නැත්නම් එයාට හොඳම රජු. මොනම ක්‍රමයෙන් හරි රජුරෝ කියාවන. රජුරු මේ රාජ්‍ය සභාවට ඇඳවනවා අනම්මනම් දෙනවනේ. ඒ කියන්නේ රජුරෝ පුස්. දැන් ප්‍රජාතන්ත්‍රවාදේ දෙනවා කියන රජුරෝ පුස්. පළවෙනිම අධිරාජ්‍යවාදී ක්‍රමේ රටවැසියට කිසිම වැඩක් නැහැ රජුරෝ හිටියද. අද කෙනෙක් ඉන්නවා. ඒ தත්ත්වයටදී හොඳට රටපාරයි. ඒ නිසා වැඩේ යනවා නම් ඒක වෙන රජුගේ ස්වභාවික වැඩ යනවා. ස්වභාව ධර්මයට වැඩ කරනවා. ඒක වෙන්නේ ස්වභාව ධර්මයට යනවා. කවුරෝ කගිල හිටගන්නේ ඉඳගෙන කියන්න ඕන ගමන් නැහැ. එතනින් තමයි අපි පිරි පිරි පිරි පිරි ඇවිල්ලා අන්තිමට අද අපි මේ පූජා විදියට ඇවිල්ලා. ගෝසාවල් වලට ඇවිල්ලා. ඒකෙන් යන්න දෙන්නේ. ආතෝ අපි අපේ ස්වභාව ධර්ම වලට යනවා නම් රජු රෝත් යනවා රටවැසියත් යනවා නම් රජු රෝවිල රටවැසියට කරන්නේ නැහැ. බුදු එයාගේ මට්ටමේ සැප විඳිනවා. රටවැසිය රටවැසියගේ මට්ටමේ නැහැ නිසා හැම වෙලාවෙදීම ගිය පාරේ ගන්න නොතබා. ගිය පාරේ මේ කුලගක් ඉතුරු නොකර ලකුණු ඉතුරු නොකර ගියොත් ඉතුරු කෙරුවා නම් ඉතුරුනේ ගඩක් කියලා දාගත්තර කන. එන්නේ ගබ්බේ සංඛාර දුක්ඛ කියන පදේ. නමුත් ගඩක් ඉතුරු වෙන්නේ නැතුව ගියා නම් එහෙනම් මම හිතනවා ඒක තමයි අතම්මේතාවය කියලා කියන්නේ. හැබැයි නිතරම එහෙම කියලා නිකන් ඉඳ නරකයි. හැම වෙලාවෙම බලනවා කෙරෙන්න යමක් තියෙනවා නම් කෙරෙනවා. හැබැයි කොරනවා නෙවෙයි. ඒ දෙක කියන මගෙන් කරන්නේ දෙය වෙලාවක් කරනවා. සැලසුම් කළා කරන්න ගිය ගමන් ඉතින් ඒක අමාරුම දේ ඒක තමයි රාත්‍රිත්වයේ ස්වභාවය. උන්වහන්සේ ළඟට ඒ පැමිණිච්ච දේ කිසි දෙයක පැහැර කරන්නේ නැහැ. හැබැයි ලොකු සංවාදයක් ධර්ම එකින් එක ප්‍රේම වේගෙන යනකොට ඇරුණුකොට සාමාන්‍ය සමාජ වල මිනිස්සුන්ට දෙවුවට එහෙම සාමාන්‍ය සමාජයට මිනිස්සු ඉන්නවා ඉතිහාසය දැන් භාවනා පහස් පළයට යනකෙම ඔක තියෙනවා ඒක ඒකයි කියන්නේ ඒ කියන්නේ නික්ලේශී භාවයට චීනාසෝ භාවයට ගියාට පස්සේ උන්වහන්සේලාගේ ගුණයක් නෙමෙයි ඒක හැටි අපි කරන්නේ ගුණයක් ගැන සලකනවා අපි කරනවා ඒ උන්වහන්සේලා ගියේ පාර මෙහෙමයි වැඩ ඒ නිසා අපි හැම කරන වැඩක්ම මේ ශාසනය වෙනුවෙන් හිතලා කරන නිසාක පුද්ගලයට කරන දෙයක් මම කරනවත් නෙමෙයි ශාසනය වෙලා කෙරෙන්න ඕනේ කරන්නේ. ඒ කියන්නේ ආයෙ නම්බු කර කර ඉන්නේ පුළුවන් තරම් ස්වභාවයෙන් කීවා චිත්තක්ෂණයට අවදි වෙන්න. ඉති කරපු චිත්තක්ෂණය මම අර වැඩ කෙරුවා කියලා මේ චිත්තක්ෂණය කල්පනා කර කර ඉන්නේ. හැම චිත්තක්ෂණයකම අලුත් වෙන එකයි කරන්නේ. අපි දැන් වැඩක් වෙලක් කලයි කියන කාණ්ඩයි අපි ඊළඟ චිත්තක්ෂණය තවදි නොවුනොත් ඒකත් කලදී අපෝ වෙනවා කර්මාන්ත සුඛ අන්න ප්‍රතිපදාවකින් අපෝ වෙනවා. මේ චිත්‍ර මේ මේ ලයින් එකේ දුර්වලකමක් තියෙන්නේ අපේ මේ මොකද්ද මේ වීඩියෝ ලින්ක් එකේ මේකක් තියෙන එකයි කට් වෙන්නේ ඒක නිසා ඉවසලා කටයුතු කරන්න. මේ මොකද ඒ ඔය කියන මේකට යනවා කියන එකට අර මේ මලක් පොහොට්ටු කාලේ ඒකේ තියෙන හරි බලාපොරොත්තු දනවන ගැටියනේ බලන කෙනෙකුට මේ අලුත් යමක් කියන්නේ අලුත් ආශ්චර්යයක් අලුත් පෙර නොවිච්ච දෙයක් වෙන්න රහසක් හංගිලා තියෙන එක තියෙන්නේ. නමුත් ඉර වැටෙනකොට මල පිපිනවයි කියන එක මල පුප්පන්නේ නේ කවුරක් අර. පුප්පන්නේ හොඳ නෑ. පුප්පනවා කියන නරක වචන නෑ කවුරුත්. අන්නරක පුප්පනවා කියලා කියන්නේ ඔය මල පුප්පන්න හදනවා. මේක ඒක නිසා ඒකට යන්න දීලා බලනින්න ඕන ඒක සාහිත්‍ය කියන්නේ. ඒකට මේ මල දිගෑරෙන්නේ ඒකේ ක්‍රමයේ. දිගෑරනකොට ඔය මාර පොට්ටුවේ තිබුණ හොඳ කරන්නේ. ඒක වෙනම කතාවක්. ඒ නිසා අර පුප්පන්න කියොත් එයා වෙන්න හදන මල පිපුණා මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා. ඒ පිටක් ඕන කරන්නේ අපි ඇත්තටම වෙන්න හදන්නේ ඒ කියන්නේ මේ පුතග්ජන භාවයෙන්, ශේක භාවයෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේ වැඩ යන එක දිහා යන්න අරලා බලන ඉන්න එක තමයි තම අතම්මේතාවයේ සිද්ධ වෙන්නේ. දැන් මුලදී ওই පාඩම් හරියන්නේ නැහැ. මුලදී සී වේම බොහොම මාරින් හම්බ කරලා දැන් දෙන්න ඕනේ. සිල් රකින්න ඕනේ. භාවනා කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට තමයි අර වෙයි නිදහස් වෙලා කෙරෙන තාලේ සාමාන්‍යයෙන් වාහනයක් බයිසිකලයක් පදින්න පුරුදු වුණාට වාහනය ඩ්‍රයිවිං කරන්න පටන් අරගත්තත් අපිට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දවසක ඩ්‍රයිවිං වෙන කාලේ කාලේ ගියර එකකින් ගියර එකට මාරු කරනවා කියන එක මොන තරම් ලොකු රාජ්‍යයක්ද. ඊ කාර් එක හොයාගත්තේ ඉංජිනේරුවට දී දක්ෂකමක් අපිට හතරක් ඇති වෙනවා. ගියර හඳුනා ගන්න නැතුව ගියර එක දාගත්තා. නමුත් අන්තිමට යනකොට යනකොට පුරුදු වුණාට පස්සේ টপ ගියර එකට වැටෙනවා දන්නේ නැහැ. ඉඳ ගන්නවා විතරයි දන්නේ ටක් ටක් ටක් ගාලා වැඩ කරනවා. ඒ මනුස්සයා ඒක නම්බුවට ගන්නෑ. හැබැයි ඒ මනුස්සයාම දන්නවා කෙනෙකුට කියලා දෙනකොට ඔය බණ බෑ. ඔය ඉස්ලාම ඉන්ජින් එක ස්ටාර්ට් කරලා රෝරන් එකේ සීට් එකේ ඉඳගෙන ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ප්‍රස්ට් එකට දාලා යන්තම් ක්ලච් එක දීලා ආන්න එහෙම කරගෙන කරගෙන කරගෙන ගියාන් පස්සේ අන්තිමටම ගිහිල්ලා සියල්ලම නිකන් බලාන සිටිල්ලේ. කාරණා සිද්ධ වෙන තරමට කොටිම Tamange ඇඟිලි ගැහෙන්නේ. Tamange චේතනා සම්බන්ධ වීම අඩු කරගත්ත තරමට වැඩක කිරීමේදී ලැබෙන විස්රාමයේ වැඩි ඒක නැත්තම් අපිට හිතනවා අපිට මේක ඒකල බලහින්න බෑ කරන්න ඕන බුදුහාමුදුරුවෝ මට වතක් කියලා කියනවා. බුදුහාම කියලා දෙනවා මේ දෙක කරපන් කියලා. මේ බුදුහාමුදුරන්ට කරනවා. ඒක ධර්මයෙන් ලැබෙන. તો මම කෙරුවා මට හරි ගියා කියන එක ගත්තොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. එනිසා මේක බතක් බුදුහාමුදුර බොහොම අනුකම්පාවෙන් මෛත්‍රී පුංචි විස්තර කරලා දීලා තියෙනවා. ආ මේ විදිහට බුදු වතක් බම කරනවා. ඒක මේ මෙතනින් ලොකු ආහම්බලන කරන දෙයක්වත් එහෙම නැත්නම් එන ආගන්තුක මේ ගීයකට අපි පහඳිනවත් නෙවෙයි. මේ ස්ථානික වත. නැත්නම් අපි බස් එක යනවා මේ දේ අපි කරන්නේ. ඔෆිස් එකට යන මේ දේ කරන්න එතන තියෙනවා නේද? ඒක කාටවත් අඩක්කීමක් නෙවෙයි. තවතින සම්ප්‍රදායට මෙතෙන් අපි ශාසනය වශයෙන් බුදුහමරට යටත් වෙනවා. යට වෙනකොට යම් තැනක මගේ කෙලෙස් ප්‍රවාහය නැති වෙනව නැත්නම් මම කෙරුවා මට වැරදුනා කියනෝ නැති වුණොත් ධර්ම ඉබේම වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෝට දැන් මට හරි ගියා කියනෝ නේද මේ අර කිව්වගේ හේතු ධර්ම සම්පූර්ණ ඵල ලැබෙනවා. මම මේ ඵල ලබා ගත්තයි කියලා මම මම පුංචි කාලේ මට වෙච්ච සිද්ධිය මට මතකයි. ඉතින් කොල්ලෝ අපි ඇවිදින ඔය ඉඹුතු කන්නන්න හරි මේ යනකොට අයියලත් එක්ක යනකොට ඒ කුලියට ආපු ගෙදර ළමයෙකුත් අපිත් එක්ක ගියා. කොල්ලෝ සෙල්ලම් කරනවා. ඒකට දිමි කොටක වැටුණා ගිහිල්ලා. ළඟේ වල දිමියක් එක නම්මල කාගෙන ගහනවාද ඉන්ජෙක්ෂන් එක. ගහනකොට මේ කවුද ඉස්රායිල් යන කෙනෙක් කිව්වා ඔය දිඹියට ඔය දඟලන්න වෙන්නේ මොකද ඌගේ විෂ ගහනකොට මිනිස්යාගේ විෂ ඌට වදිනවා කියලා. ඒක තමයි නලියන්නේ කියලා. පොඩි කොල්ලක මම දුන්නා මගේ විෂක් ඒ වෙලාවේ දිඹිය දෙකට නැවෙන්න කිව්වා. يعني දිඹිය වට ගහන්න මම විෂ ඌට දුන්නයි කියලා. යන්නේ එහෙම දෙයක් නෑ ඔය අර ග්‍රන්ථියේ තියෙන මෙව ටික මතු කරන්න ඕනේ මේක කියලා විස පොරනවා. රට්ටු කියන්නේ සර්පේ අපිට ගහන්න අපි අපෙන් සර්පයට විසක් කරනවා. ඉතින් අපි කිව්වොත් එම සර්පයා දඟලන්නේ මම විස දීපු නිසායි කියලා. අහා කියන්නේ නයි අහ කියන්නේ ඔලොක් දාගෙනලා තමයි තියෙන්නේ. ඉතින් ওই තර්ක වලයි මේ මූල ධර්මවාදීන් මේ මේ දර්ශනේ ඕක තමයි කතා කරන්නේ. ඕක තමයි කතා කරන්නේ. බුදු දහම කියන්නේ මේ වත උඹේ හැටි මොකල යුතුයි. මෙදී කරගෙන යනකොට ලැබුණත් හොඳයි, නොලැබුණත් හොඳයි. කලියුක්ත කරන්නේ ඒ අතන්නේතාවේදී ලාමක කතාවේ දෙන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැති ගතිය. තමයි ඒක වල බලනවා සාධක සම්පූර්ණ වෙලා නැහැ. උඩ ලැබෙන්නේ. ඒකකට අනිත් එක දෙතුන් සැරේ කරන්න ඕනේ සාධක අල්ලන්න. දැන් මෙතන අතල්ලා දාච්චා මේ වැඩේ හරියන්නේ නැහැ අතල්ලා දාලා ගියොත් අපිට මේ සාධක නිසා බැරිුනේ කිනකවත් කෙරෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ කන ප්‍රතිඵල අපේක්ෂාව නිසා හිතවලමත් වෙලා. අපි කරන්නේ බුදු අතක් කිව්වා. අම්බුන මට පුළුවන් හරිය කරා. ආයෙත් කරලා බලමු. ආයෙත් කරලා කරනකොට කරනකොට කරනකොට තේනවා යකෝ මේ මෝඩකමක් තියෙන මේ මෙතන ස්විච් එක දාලා නැහැ. මේ දරුවාට වැඩක් නැහැ නේ කියලා හරියට පොයින්ට් එක පේන. වේච්ච දවසේ හරි ලොකු සතුටක් එනවා. නමුත් ඒක මහා ලොකු දේවල් නෙවෙයි. ජීවිතේ යම් කිසි අත්දැකීමක් ලබා දෙනවා. කවදා හරි අපිට හරියන්නේ වරදින වෙලාවක. ස්වාමීන් වහන්සේ ඕනෙක් අපිට වුණාම තමන්ට කවුරු හරි කියලා හරි නැත්නම් තමන්ට නැහැලා හරි නම් ඒ මාන්න කෙනෙක් ස්වභාවිකයි නේද? ඒක තමයි දැනගෙන මේක මෙහෙමයි කියලා දැනගෙන කටයුතු කරොත් ඒක සමානක තත්ත්වයේ අවම කරගන්න පුළුවන් විදිහ තියෙනවා. නමුත් ඒක තමන්ට වලක් තමන් ඉතලා කරන දෙයක් නෙවෙයි. ඊයේම ආදාරනේ. දැන් කිව්වා වගේ අර සම්මතාවයක් ඇතිවෙනවා. ඒකයි බුද්ධ ආගමේ අනිත් ආගම වලයි වෙනස. ඉතින්ස ඒකට හැම වෙලාවෙම තත්ත්ව කරක තියෙනවා. අනික හැම ආගමේම කියනවා ඔබට මේ කිරුවොත් දෙයියෝ ගාවට. උඹට ජීවි ස්වර්ගය හම්බ වෙනවා. උඹට අපාය ලැබෙනවා. කියලා මේ වෙච්ච නැති හොඳ නරක දෙකට හේතු කරලා ගෙනියන්නේ. ඊට කියනවා මෙතනමයි වරදිනවා නම් උඹට මම කියන්න දෙයක් නැහැ. ආතනකට කළ වැරද්දන්න බෑ. ඒත් හරියනවා නම් පරිසම්බය. මොකද එතකොට ඇති වෙන්නේ තණ්හාමාන දිට්ටි. ඒක ඇතුණේ කියලා මට උඹව බේරන්න බෑ. හැබැයි මට එකක් කරගෑගේ පුතිය ඔක හරියනකොට මේනකක් එනවා කියලා කල්ලාතුව දැනුවත් කරන්න පුළුවන්. නමුත් මේ දැනුවත් ඒ දෙන දැනුම බුදුහාමර දෙන දැනුම පෘථජනේ සාධන ගාන ගන්න ලැස්ති නැහැ. යකනේ හරියට පාටියක් දාන හැටි කියලා තියෙනවා. හොඳ බලන්න මියුසිකල් ෂෝ එකක් දාලා හොඳ සංගීත කණ්ඩායමෙන් ගැන කියනවනම් හොඳයි. නමුත් මේ දැන් හරියට පස්සේ පරිසම් වෙන්න කිව්වොත් ඒ අර බුදුම සාඥාසේ කියලා බුදුම පඬිවදන් වල කියලා තියෙනවා. හරි ගියා නම් යමක් හරි ගියා නම් ඒ වෙලාවේදී නායකයෙක් වශයෙන් කද්දාකත් උදමනට යන්න එපා. ඊගාව කට්ටියට ඒ ප්‍රතිඵල බෙදී යන හැටි පොඩ්ඩක් බලන්න. වැරදුනා නම් ඒ වගේම මේ පාරට හරි ඊගාසර මේට වැඩි හොඳ කිරිමේ සාධක කරුණු සලකා බලනවා මිසක් මේ පාට දෙමින් ගන්නෑ. මේ කිසි මුළු ශාසන කිසිම තැනක නැහැ. නමුත් දැන් ඊට වැඩි නිකන් අර නිවන නෙමෙයි බලාපොරොත්තු මේ පිට දේවල්. එතකොට ඒක පිළිබඳව හෙට්ටු කිරීම සම්මේතා එහෙනකොට මේ තේරෙන බලකන නෛර්යානික සීසත් ධර්මයේ කියන එක අමාරුයි sannivedana කරන්න. මේ කියත හැකි ඒ යමක් කරලා හරි ගියාට නම්බු ගන්න යන්න එපා. මේක උඹේ වැඩක් නෙමෙයි මේක මේ සාසනික වැඩක්. සාසනෙට මේක සාසන විශාල භාජනය කොච්චරදම පිරෙන්නේ. අපිට පුළුවන් හරි කරනකොට අපි ඉගෙන ගන්නවා ආර්ට් එක. අපි ඉගෙන ගන්නවා යමක් කරන හැටි, කරලා නියතමානී වෙන හැටි. ඒ වගේම අධිකම අපිච්චතාවය කියලා අපේ ගුණයක් සඳහන් කරලා තිනවා මේ රහතන් වහන්සේලා පවා මේ දුතාංක ලකිනවා. කියන්නේ තනි වේල වන්දිනවා ඒක තනි තුන් සිවුරෙන් ගැප් වෙනවා ගහක් ඇතර වෙලා ඉන්නවා නමුත් උන්වහන්සේලා ඒක දැනගත්තොත් කවුරු හරි මම මේ රකින්නවා කියලා කටලා විසිකරනවා අර මොකද ඒකට ගුණයක් ඇතුළේ මිනිස්සු වඳින්න පටන් ගන්නවා නිසා පුළුවන් තරම් අධිකම අපිච්චතාවයේ මේ තේරවාද සාසනෙත් මේ මේ මම කියන්නේ බුද්ධ ආගමේ තේරවාදේ විතරයි ඔක ඇතුලේ මහායාන අනිත් පැත්තල්ලෝ කියා ගන්නවා මෛත්‍රියෙන් කටයුතු කරන කටේ තියෙනවා තේරවාදී අල්ලපු නිසා තේරවාදී එන්න එන්න කොන් වෙන්න පටන් ගන්නවා කියන්නේ ගුණවතුන් දිලුතුන් හැංගෙනවා. අරගොල්ල අඳහර පාළේ ඒගොල්ලෝ යුද පෙරමුණු හදනවා. අපිට ඒක පස්සට යනවා. ඉතින් ඒකට සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තිබුණා. ඒකට මේකට සඳහන් කරපු එකක් නෙවෙයි. ඒකෙදි කියලා තිබුණා සිංහයා බොහොම ඡණ්ඩයි පරුසයි. එක හැරයකට සිංහ දෙනා පැටව තුන් දෙනෙක් ගන්නවා. පැටව තුන් දෙනෙක් ගන්නවා. ව්‍යාග්‍ර ඒ වගේම තරණුයි පැටව දෙන්නක් ගන්නවා. එළදෙන බොහොම ආරංචිකයි. යටහත් පහත්. ඒකට පැටි එකයි ගන්නවා. අහන වැඩි ධන ගහනක් ඉන්නේ මොකුද කියලා ලෝක. සිංහේ වරදිනවා. එකතරේ තුන් දෙනා ගැහුවත් කටහන පැන්නත් ඉන්න જાති වර වෙන්නේ යනවා. එළදෙන වඩකට එක පැටියයි ගන්න තනකොළ ටිකක් අර ෂේප් වෙනවා. ඇතුලේ. ඒකතර බුද්ධ ධර්මයේ තියෙන අර අහිංසකත්වය එහෙම නැත්නම් මේකේ අව්‍යාජත්වය. ඒක මේ දිවි මනුෂ්‍ය ලෝක විතරක් නෙමෙයි නේද? දිවි ලෝක බ්‍රහ්ම වලට පේන. ඊට පස්සේ ඒ වගේ අරසාවක් තියෙනවා. ඒ නිසා මේ ජනමතය අනුව ලෝකයා ගොඩක් විසමයි ලෝකයා නරකට යන්නේ කියන එක අපිට ඉච්චර ප්‍රාදාවක් කරගන්න ඕනේ ඒක ස්වභාවය ඒක වෙනස් කරන්න බුදුහාමුදුරණත් බෑ. අපිට කරන්න තියෙන්නේ ඒක එහෙම වුණාට අපි ගුණ රකින්න එකට අපි ගුණ වසංගමන ජීවත් වෙන එකට එහෙම නැත්නම් අධිකම අපිචිතායට උනට කාටවත් අපිට වරද්දන්න බෑ. අපිට දොස් කියන්න බෑ. ආ මේක තේරුම් ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ ටික සරත්වල ජීතුනාරාමේ හිටිය කතාව තමයි එන්නේ. මම දන්නවා. අරකට තියෙන සමානතාවය ඇති. අනවත්ත තාලේ කියන්නේ Taman ඇත්ත වශයෙන්ම නිස්සද්ද වෙන්න බෑ හොඳ නරකට කිපෙනවා. එහෙනම් ඒ කියන්නේ ධර්මවලට තුල සමානතාවයක් වගේ අෂ්ටෝක ධර්මේ සමාන කරනවා කියවහම ලාභෙදිත් පාඩුවේදිත් සම වෙන්න. කීකේදිත් මේ ප්‍රථමයේ නින්දාවේදිත් සම වෙන්න. ඉතින් ඒක දිහා බලනකොට නම් මොකටද එනම් ඔච්චර තරමලා කීර්ති ගන්න කියන එක නෙවෙයි. කීර්තිය ගන්න හිත ගන්න හරි දැනගන්න ඕනේ. නොගත්ත අසේ ජීවත් වෙන හරි දැනගන්න. ඒක තමයි අමාරු. අර දැන් මේක අතහැරියා. මේක අතහැරියා කියනවා ඊට පස්සේ අපගේ කියන්නේ ඔවමයි අපගේ කියන්නේ ඒකත් අතහැරපම ඒකටම සම්බන්ධ. ඒක ඒක අමාරුයි. ඒ කියන්නේ ඒ පරීක්ෂාවේ තියෙන ඒ කියන්නේ බොහොම සූක්ෂම භාවය තමයි උතන තියෙන්නේ. පාඩයකට තර්කයකට කාට් සොප්පු කරලා පෙන්නන්න බෑ. මොක කරමනකට එතනම විමුක්තිය තියෙනවා. එතනම මේ බෙදී නිදහස තියෙනවා. කාර්ය අමාරුයි මේ මේ මෙච්චර විෂම ලෝකේ ගන්න පුළුවන් කියලා හිතන්නවත්. නමුත් ආර්ට් එක දන්න මනුස්සයාට කොච්චර විෂම ලෝකයක් තිබුණත් එයාට ඒකේ සමහිත පවත්තන හැටි දන්නවා. හරි මේක නම් தත්ත්වය අරගෙන මේකෙදි තියෙන හොඳ එක විතරයි මම බලන්නේ. සාරසද්ධාරණ හොඳ හොයන්න බෑ. මේ தත්ත්වයේදී බෙටර් ඕක. හොඳ තරක් ගන්න. ඊගා වෙනකොට ඊගාට හොඳ හැම වෙලාවෙම එළඹ සිටින් ගත කරන්න පරණාම තියන් කරන්න. ඒ නිසා තන්මේතාවය කියන වචනේ මේ කියන්නේ එහෙව් ගුණය පු탁 යන්නේ. ලෞකිකයි. සංසාරගතයි. ඉබේ ලැබෙන දෙයක්. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් බුදුහාමුදුරුව අපිට කොළේ අඩපැත්තේ හංගලා දීලා තියෙන පණිවිඩයක් අතම්මේතාවටයි අපි මේ යන්නේ කියන එක තම්මේතාව වැඩ කරගෙන යන්න මේ මේ මාර රාජ්‍යයේ ඉන්න තාක්කල්. ඊට පස්සේ එහා පැත්තට යන්න වෙනකොට අතම්මේතාව වෙනවා. අන්න එදාට ඒ ස්විච් එක දාගන්න දරගන්න. ඒකට ඉස්සෙල්ලා අර සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ඊට පස්සේ තමයි අතම්මේතාවට ගියරක මාරු කරන්න නැත්නම් එලිපත්ත පයින්න කඩේම පයින්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. ඒකදී කියනවා පළවෙනියෙන්ම රහත් වෙච්ච කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෙනගෙන් ආයි වුණා. ඊට හුඟවකට පස්සේ රහත් වෙච්ච සාරිපුත්‍ර සාන්තේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සෙනගත්තේ. ඊට බුදුරජාණන්සේක දැකලා මගේ පළවෙනි ශාවකයා නැත්නම් දකුණස්සව කෙරුවා. ඊට මිනිස්සු හරියට බැලලා තියෙනවා සර්වචන්නාන්දේට මූණ බල්ලා කයිද දෙනවා කියලා. පස්සේ කොණ්ඩඤ්ඤ සාංශේ කතාව දාන්නවා. කොණ්ඩඤ්ඤ සාංශේ ඊට පස්සේ මිනිස්සු මම ඉඳලා මම වැඩිම අල්ල මට තවත් දෙන්නේ නැහැ. සාරිපුත්‍රයන්ට දුන්නා කියලා සත්‍යංශ දොස් කියලා මිනිස්සු බඳුනා නිසා ගියා යන්න කැලේකට. තරහට මේ අරුවචනාසේ තරහට සාසනය දුන්නේ පැත්තට ගිහලා ඇටොම් එක ඉඳලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ එකම කෙනෙක්ව නිවන් දක්වපු කතාවක් මොන සාසනෙම නැහැ. සාරිපුත්‍ර සාංශේ දරුවෝ වදනම්ම කෙනෙක් කරා. ඒ උදකලා කියන්නේ උපති විවේකය මිසක කාය විවේක චිත්ත විවේකම වලින් එහා උපති විවේක කියන්නේ කෙලස් වලින් ඉඳ උදකලා. කෙලස් බරිත වෙනකොට උදකලා වෙනවා. ඒකට මේ මිනිස්සු අතර හිටියත් එයාට කෙලස් බරිත නැත්තම් ඉන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ගහයක් උනත් බාහන කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ස්වභාවය තියෙනවා නාලා කියලා ඉන්න මිනිස්සු කුණුවත ගන්න කැමති නැති ගතියක් තියෙනවා. නමුත් වතපිළිවෙතට આવොත් නැත්නම් කවුද මේක ඔය මේ කවුද මෙහි? දැක්කද පඤ්ඤාරාමඳුරු අමතර කතා කියන මිනිස්සේ. ඒ කියන්නේ කියනවා මම හැමදාම මේ බුදුහාමුදුරන් මල් වට්ටියක් පූජා කරනවා. පැත්තකින් මලක් කරන් තියනලු හරි පුතුරාණ. පුතුමාකාර ඇවිල්ලා කඩලා දෙනවා. මෝඩේ කුණක් අම්බසරට මෙහෙන මේ මෙන්න මේ දෙකොන. අනේ සෝනස එහෙම කියලා හදින්නේ නැහැ. මේ කට්ටිය නම් ගිල කොහොමද? ආයෙ මොකක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ අපත්‍යාසයේ බුදුරජාණන්සේ බලාගෙන මහ විශාල ගහක තිබුණු ප්‍රධාන අතු දෙක කරලා ගියා වගේ. මහා පාළුවක් ගහේ දැනෙනවා ඉතින්. ඊට පස්සේ මම සියලු සංස්කාරයන්ගෙන් මිදිච්ච නිසා මම මේ පාළුව ගැන කනගාටු වෙන්නේ නැහැ කියලා ඉස්සලා පාළුව කියලා මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගලන් සාන්ති අපත් වුණාට පස්සේ මේක පාළුව උනා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මම මේ සංස්කාරයන් ලොසගෙන හිතක් හදාගත්ත නිසා මට මේක බලපෑමක් නැහැ. නැත්නම් මේ සාල්පතුන්හන්සේ පින්නපාතේ වඩනකොට අන්තිමටම ගියන්නේ. මොකද හැම කුටියකම බලලා මිනිස්සු දොරවල් වහලා දාලා ගිහිල්ලා තියෙනවද සිවුරු විලිය දාලා ගිහිල්ලා තියෙනවද ඔක්කොම බලනවා. බලලා අන්තිමට යනකොට දුවනවා. හදිසිය යන්න වෙනවා. ඉතින් ඒකට කවුරු හරි දැකලා අර පොඩි සාමාන්‍ය කෙනෙක් දැකලා කියලා දෙනවා. උපහාසකේ සිවුරක් හරියට ඇදිලා නැහැ. අනිත් ගන්න ආයෙ සිවුරු කලවලා ආරාම දුගා ඇදිලි බඳලා කියලා දෙනවා. පොඩි ආයතනේ මේ කාරණාව බලනකොට නම් උපහාසකේ මට වැඩි වැඩි මේ වැඩ වැඩි නිසා මගේ සිවුර කොනක් එල්ලුණා. කියලා ආයෙ සිවුර ගලවලා ගැටවට ගහන අර හාමුදුරන්ට වැඳලා නෙවෙයි ඇටලි බැඳලා වැඳලා කිහිල්ල කිහිල්ල තියෙනවා. මේ බමුණෙක් කියන්නේ ඔච්චර වැඩ කරලා ආයෙත් හාමුදුරන් කේන්ති යන්නේ නැහැ කියලා රටේ පැතිලා තියෙනවා. ගහලා. කේන්ති යනවාද කියලා බලන්න ගහලා. ඒ වගේ ඉතින් ඒ කියන්නේ අල්බුත සාගරේ චරිතය ඉතාමත්ම කාර්ය බහුල චරිතයක් කියලා. මුළු ඇදිල්ල පැදලා තියෙනවා දිගට. හැබැයි ඒක ඉතින් මොන කාලේ හොඳ සූදානම් ධර්ම දැනුම තියෙනවා. මේකෙන් පවුලෙන් ආපු ප්‍රශ්න. පවුලෙ ටිකටෝ යුද ප්‍රකාශ කරගෙන ඉඳලා තියෙනවා. නිසා මේ හරියට හරියට මේ ප්‍රශ්නවලදී මැදිහත් වෙලා එහෙම ඉඳලා නැහැ හැබැයි. සංඝයාට මතු කරලා ප්‍රශ්න සාකච්ඡා කරනවා, සූත්‍ර දේශනා කරනවා. ඒව ඔක්කොම කරලා කියනවා. අර මේ ශාසනික බරත් උසුරලා කියනවා. අර නෑ ඥාකාරයේ කියන සමාන සමාන සමාජයේ ඉන්නකොට ඒක ඥානකේ ක්‍රියාකාරී කියලා කියන්නේ. පුළුවන්. ඒ කියන්නේ ඒක ඒක තමයි ඇත්තටම වඩා වටින්නේ අර ශූන්‍ය තැනකට ගිහිල්ලා ශූන්‍යාකාරයක් ඇති කරනවා කිව්වහම ඒක එච්චරම සෙල්ලක්කාර වැඩක් නෙවෙයි. නමුත් මේ දහසකුත් කටයුතු කරන ගමනුත් තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය කෙලස ගන්නට ඉන්නවනම් ඒක සාසනික ලාභයක්. ඒකට අභ්‍යන්තර ශූන්‍යාකාරය කියලා ශූන්‍යාකාර தත්ත්වය ඇති කරගන්නකොට අභ්‍යන්තර සාසනය වැඩක්. ශූන්‍ය නැති තැනකට උනත් කියලා ශූන්‍යාකාරයක් ඇති කරනනම් අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ දෙකම වැඩක්. ඒකට ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා අපිට පුතාන්සේ වැඩක් හොඳට කරනවායි කියන එක නම් එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. ඒකෙන් ඉතුරු වෙන ආදර්ශයත් හොඳ නම් තමයි හොඳ. කියන්නේ වැඩක් කරලා ජය ගන්නවයි කියන එක හොඳයි නෙක බෑනේ හොඳයි. ඒකනේ වැදගත් වෙන්නේ. ඒක නිසා මිනිස්සු වැළුවට පස්සේ ඉතුරු වෙන මෙහෙම මැරලා යනවනේ. ඉතුරු ආදර්ශය ගැන මොකද්ද? ඒක ගැන කලකන්නේ තමයි අන්‍යෝ මේ අකප්පෝ කරණියෝ කියලා කියන්නේ. ලෝකයා කරන විදිහට ප්‍රතිඵල බලාපොරොත්තු දුවන ගමනක් මේක නෑ. ප්‍රතිඵල ලැබෙයි. නමුත් ලැබුණට නොලැබුණ වශයෙන් ඊගාව පියවරට යනවා. ඒත් ලෝකය දන්න පිටිපස්ස මේ යන්න මේ මේ ඊපිට මේ ළඟ තියෙන රණ්ඩුවකට යන ගමනක් නෙවෙයි. දුර ගමනක් යන්නේ කියන එක පුතග්ජනයට තේරෙනවා. අන්න ඒක තමයි ශාසනය. ඒක තේරවාද ශාසනය දෙද. ඒක තේරෙන්නේ ඒකයි. රහත් තුනක් මොනවාදල මෙච්චර වෙලාවල. ඉතින් ඒකට පවතින ආදර්ශෝ. ඉතින් සා බුද්ධි වෙලා තානපණ. රහත් වෙලත් මාස තුන අතර සයිලන්ට් ට්‍රීට් කරනවා. ඒක ඒක සාමාන්‍ය හිතා ගන්න බෑ. මොකද ඉතින් අපි අපේ කායනන්ත ඉතින් අර බැජ් එක ගහගෙන කාඩ් එක ගහන ඇවිදින එකනේ කරන්නේ. හරිනේ මෙඩල් එක හම්බුණා දැන් හරි. හරි කියන්නේ. ආයෙ නොදන්නා කෙනෙක් වගේ ආයෙ වැඩට බයිනවා. ඒක තීරවාදී විතරල් රැකලා තියෙන මේ තාක්ක. අනික හැම එකේම ওই අන්ධහර පාන්න ගිහිල්ලා ඊර්ෂ්‍යාට වෛරයට කෝදේට ලක් වුණා. ඒ නිසා ඒ අර වැඩේ විතරක් නෙවෙයි වැඩේ ප්‍රතිපලණයකින් එන ඉතුරු වෙන දේ බලන කෙනා කවුරුම්ම දාකවත්. එයාට අයිතිවාසිකමක් නැහැ දොස් කියන කෙනාට තරහ වෙනවා. එයා ඒකෙන් තමයි ලකුණු ගන්න. මට දැන් වර්ධිලා තියෙන්නේ මෙතනයි. අර නීතියේදී උසාවියේදී කියනවනේ මේ ආශ්‍රය කියන්නේ සාධාරණ වෙලා නැති උසාවිය. සාධාරණ පේන්නේ. අනිවාර්ය නීති පොතේ සාධාරණීෂ්ඨ කළා බෑ. උසාවිය පිළිගන්නවනේ මේ අනිවාර්ය කියුදේ ඇත්ත. අර නීති අර සමීකරණ මේ සමීකරණේ සාධාරණ කරුවොත් හරියන්නේ නැහැ. මේ සාමාන්‍ය කමේ මේ සීමයයට තේරෙන්න ඕන සාධාරණ. ධම්මදෙන් ධාමලෝ කිව්වේ හොඳ වෙලා වැඩක් නැහැ. නැත්නම් හොඳ වෙලා නැති හොඳම පේන්නේ. ඒ සඳහා යනකොට වීචනය කරන අයගෙන් තමයි පළවෙනිම වටිනාම දේ හම් වෙන්නේ. ඒගොල්ලෝ වහාම මොනවද කියන්නේ? ලෝභ නැතුව. තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. ඒකවල දන්නවා මේ ඉස්සරහට එන්න තියෙන ලෝක මතයේ මේ මනුස්සයගේ නියෝජනය වෙනවා. ඒ මනුස්සයට බයින්ඩ් ගන්න ගත්තොත් අපේ ප්‍රගමනයක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම හොඳ කියන අයට වැඩිය අවංකකමක්, බොක්කින් වැඩ කරන ගතියක් තියෙනවා. මේ වැරද්ද පෙන්නලා දෙන එක. ඒකෙදී එන්නේ අර මෙන්නත් එක්කම හඳ වෙනකොට හරි ගියාට පස්සේ මේක මම හරි ගෙච්චුයි කියන නම්බුවක් එන්න වගේම දොස් කියන මනසට තරහ යන එක අපේ ඉන්බිල්ට් ඇතුලෙන් එන්නේ. ඒක වළක්වාගත්ත දවසේ ආය මොනවා කරන්න ඉතින් ඒ මනස සම්පූර්ණ සාක්ෂයක් බාටපත් වෙනවා සාධකයක් බාටපත් වෙනවා. ඒ ඇත්ත ඇත්තටම ඉන්න මොනේ පද්ධතියක. දැන් කුෂිකර්මය කරනකොට කියනවා ගොඩ ගොවිතැන් කරනවා නම් ඔය මේ අඬන හිරිය කියලා ගත්ත ඇත්තද තියෙන්නේ. අඬන හිරිය වගේ. ඒ අඬනීරිය ගහ වතුර නැති වෙච්ච ගමන් ඉස්සල්ලාම මැරෙන ගහ. ඉන්ඩිකේටර් ප්ලාන්ට්ස් කියලා කියන්නේ. ඒක තැන්ටන් වල බෝ කරනවා. ඒකට ඉඩෝරේ ඇවිල්ලා අනෙක් බෝගේ වැටෙන්නේ ඉස්සල්ලා අඬනීරිය ගහ මැරුණා නම් එහෙනම් ගන්නවා බෝගේ තව දවස් තුන හතරකින් මැරෙකු ඉරිගේෂන් හරි මොනවද වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉවරයි. ඒ ඒ ඉන්ඩිකේටර් ප්ලාන්ට් එක තියෙනවා නම් අපි කිව්වොත් මේ අපරාධනේ අඬනීරිය ගස් එක ගහේ වහේ තියෙන පොහොර ටික උරාගෙන ඇති භෝගයක් දෙන්නෙත් නැහැ කියලා උගුල්ලා දැම්මොත් මුළු භෝගෙම අරගෙන වැඩක්. නිසා ඉන්ඩිකේටර් ප්ලාන්ස් මම දැකලා තියෙන්නේ නොමිලි සේව කරන්නේ. ඕන පද්ධතියක එක තියෙනවා. ඒක අවශ්‍යයි නැතුව තියාගෙන ඉන්නවනම් අන්තිම දක්ෂ පාලන ක්‍රමයක් තමයි. ඒ පාලන ක්‍රමෙදි කවදාකවත් නරක විවිධනේ වහලා කියන්නේ. විවිධන වැහුවොත් එමෙ ඉන්නේ ඊටදී බරපතල රෝගයක්. විවිධන විතර එනවනම් සම්බන්ධදී දන්නේ නැති කලබල. සකච්ඡා කරනවා. නෑ, මෙච්චර සකච්ඡා. නිතරම යනවා ඉන්ඩිකේටර් එක තියෙනවා. මෙන්න මේ පැත්තටයි යන්නේ. රැල්ල යන්නේ කියලා. ඒක හරි අමාරුයි. ඒක සරුවචන් වහන්සේගේ නම් පෙත්තක් කළා පිටුනේ. ඒ කියන්නේ සමාජ විඥානය කියලා කියන්නේ. ජන විඥානය. කොච්චර උසස් ඥාන මට්ටමක හිටියත් ඒ සාමාන්‍ය මිනිසුත් එක්ක කතා කරන කතා බහට සම්පූර්ණ සංවේදී උනා දන්නව කොච්චර මම් බුදු උනත් මේ මිනිස්සයා තේරුම් ගන්නකම් සාසනෙ පිටින්නේ නැහැ. දෙන්නට ඉවරයි. මේ මිනිස්සයා තේරුම් ගත්තොත් අනේ මම තේරුම් ගත්තොත් කරන්නේ හොඳ දෙයක් කියලා අන්තයට දත් හරි දෙනවා. ඒකට ඒක කරන එක මේ බාහිර සාසනය ගැන කල්පනා කරන නායකත්වය පිළිබඳ ඇති කෙනෙකුට තිබිය යුත්තක් අපේ සාසනයේ දැන් අවුරුදු 1000ක විඳලා ස්වර්ණමයුගේ පැන්නට පස්සේ ඔන්න ඔය වේකන්සි එක විල් කරන කවුරුත් නැහැ. දිගටම කොහිදස්. මොකද ඉන්නේ කටිට ගුණමවා වලවත් ඉවරයක් කරන්න බැරි යාතියි. ඉස්සරහ ඊට උදේ උනාසලව තම සම්පූර්ණ පිළිච්ච කාල කවදාකවත් දඟලරපෑමක් නැහැ. ඔය පරණ පොත් ගන්න බලන්න කිසිම එකක් ලියපු මිනිස්සු කවුද කියලා දන්නේ නැහැ. ඒක නිකන් නමක් තියෙනවා. මොහොත පටවැඳිනවා. ගොරි පාස් කිරීමේ ආපරණේ ගුණේදී ප්‍රතිසන්දේ. පරි උපරිම තිබිලා ಗುಣ අපිච්ච භාවේ. ಗುಣ කියා බහන්න නැති ගැතියි. ගුණ කියා බහන්න නැති ගැතියි. ඒක කාට පස්සේ දෙයන්න බුදුන්වත් ඒ කියන්නේ ඇඟ කිලිපොළන. කො මෙච්චර ಗುಣ කඳක් තියාගෙන මේ මිනිස්සු මේ කර්මනේ ඉන්නේ කියලා. දැන් ඊගේ අනිත් පැත්තට ගියාට පස්සේ අතර දැනට දැන් කාලෙට ඒ ගුණේ වටිනාකම වැඩි දැන්. මොකද ඒතර අඳුරේ වැඩිනේ දැන්. පුළුවන් තරම් කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න ඕනේ. තමන් කරලා ඒක අර බුදුම ස්වාමීන් වහන්සේ මට කිව්වේ අපි යනකොට උන්වහන්සේ කිව්වේ සර්වඥාසිකේ සර්වඥතා ඥානෙ මෙච්චරයි. උන්වහන්සේ කවමදාකවත් තමන්ගේ පියාගෙන්වත් මට මේ වේදේ විය යුතුයි කියලා අපේක්ෂාවක් ඒ වුණාට වසල දරුවෙක් වුණත් යමක් ඉල්ලනවා නම් උපරේමේ මට නොකර ඉන්න බෑ. මම එහෙනම් කරුවට නෙමෙයි. එදා සුද්ධෝදන රජුගේ ගේ ඉස්සරහා පින්නපාත යන්න සිද්ධ වුණේ සුද්ධෝදන රජු නිකමලට ආරාධනා කරේ නෑ. මේ එන්නේ කියලා පණිවිඩ නමයක් කරලා ගෙන්න ගත්තේ. 12000ක් එක්ක ආවේ. උඹට බෑටි කවුද පූජා කරන්නේ? උඹට කවුද මූණ හොදන්න වතුර දෙන්නේ 12000ක්. කවුද කණ්ඩ දෙන්නේ කියලා රජුට පණිවිඩ කරේ නෑ. උදේ කල්පනා කරලා බලමු මොකද කරන්නේ. බුදුරු කෙරුවේ මෙච්චර බින්ද වාචාරිකා. මේක තමයි ආර්ය වත. බින්ද වාචාරිකා කියන්නේ. අශෝදරාට මේක දැක්කට පස්සේ මේ රජපැතියන් මේ හිඟා වීනවා මාලිගාව තියෙන වීදියේම කියලා අද්දුද්ද රජුරන්ට කිව්වේ කොහේ ඉඳලාද දන්න උඩු සරුව නැතුව දිව්වේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කරන නව නිග්‍රහව කියලා. එයි මහරජා අපි මේ මේ වංශේ පවත්තමයි. මේ සූර්ය වංශයෙන් පැවතෙන අපි මහරජා වංශයෙන් පැවතෙන මෙහෙම හිඟා කරන්නේ නේ නේ ඒ ඔබ රජවංශේ. මේක මේ ආර්ය වංශේ. කියපු ගමන් එතන හිතගෙන රසවන්නේ. ඒ තරමටම ඒ පැත්තෙන් කිසිම අපේක්ෂාවක් නැහැ. උදට පුණ්‍යදාසී වුණත් ඇවිල්ලා කිව්වොත් ඔබ වහන්සේ ගමනක් වැඩියොත් මේ කැළඹෙනවා. ඔබ වහන්සේට මට පිළිගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. දහස භාවයෙන් ඉඳිනවා ස්වාමීන් වහන්සේ. බැරිද නතර වෙන්නේ? නතර වෙන්නේ. ওই දෙක තුල ඉන්නවනම් කාර්ක ගහන්න පුළුවන් කියලා හිතන්න. මායයට මොනවක් කරන්න බෑ. අපි ළඟ ඒ තරම් දැරීමේ ශක්තියක් ඇත්තටම තියෙනවා. අපි කරන්නේ නැත්තේ මොකද මේ පුංචි කෙලෙස් නිසා. නැත්නම් මේ ඊර්ෂියා, ක්‍රෝධ, මාන කියන පුංචි කෙලෙස් නැත්නම් බලල් කරන්න පුළුවන්. ඕක නෑ තිරසනාගාව නෑ. මනුෂයාට විතරයි තියෙන්නේ ඒ අර අසම්මේතාවයේ තියෙන්නේ. කිසිම කොච්චර ಗುಣ තිබුණත් ಗುಣ කියා පාන්න නැති ගැතිය. ඒකට ගියාට පස්සේ ඉක්මනටම දේවත්වයට බ්‍රහ්මත්වයට යනවා. මනුස්ස ලෝකෙින් දැන්නේ. සාහිත්‍ය තුන පළවෙනි මාර්ගයට පත්වනකම් කාලේ දෙවෙනි මාර්ගයට පත්වනනම් මේ කාලේ මොහොතේ පරිවිවේක කියන පරිවිවේකයක් කොහොමද එන්නේ කාර්යබහුලකමක් එක්ක වෙන්නේ කියලා චරිතය. ඒ දෙකටම විවේකී තියෙන දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රමානුකූලව හරියට ABCD ක්‍රමයට යන කට්ටියක් ඉන්නවා. යන කට්ටිය දැන් ඇත්තටම ලංකාවේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී මේ එක භාවනා ක්‍රමයක් ඔක්කොටම හරියයි. හරියන්නේ බෑ. චරිත ලක්ෂණ වෙනස්. සමහරවිට පළවෙනි මාර්ගයට ගොඩාක් මහන්සි වෙනවා. දෙක තුන හතර ඉක්මනට පයි. සමහරවිට පළවෙනි එක ඉක්මනට පැනලා එක දෙකේ හිර වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය පරිසරය ඒක මේ අහම්බයක් තමයි. අපිට එහෙම සැලසුම් කරන්න බෑ. මේ දේශනාවේ සඳහන් වෙනවා සර්වඥාතික සාමාන්‍ය දේශනාවේ සඳහන් වෙනවා සෝවාන් වුණාට පස්සේ ඉතුරු වෙන කෙලස් ප්‍රමාණයයි සෝවාන් වෙන්න ඉස්සලා ඉතුරු වෙච්ච කෙලස් ප්‍රමාණය බලනකොට මහා පොළොවයි නිපිටේ තියෙන මේ ටික වගේ කියන කියනවා. ඒ වුණාට බැරි වෙලා හරි රෝවන් වෙච්ච කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් කතා කරලා බලන්න අරිට වැඩි ආනනවා. රෝවන් මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා රෝවන් වුණාට පස්සේ මහා ලොකට එන දැන් දෙඤ්ඤම් කියලා. දෙඤ්ඤම් තමයි කරන්නේ කියලා දේ හොම්බෙන් යන්න වෙන වෙලාවල් තියෙනවා. රෝවන් වුණාට පස්සේ කියලා එහෙම එකක් නැහැ. බැරි වෙලා හරි මාන්නයට ගත්තොත් මම පළවෙනි එක හරිනේ කියන එක හේ ඇති. ඒකම සේෆ්ටි කච්චරක්. ඒක පන්නනකම් යන්නේ නැහැ. ඒ නිසා එහෙම වෙනවා කියන ස්වාමීන් වහන්සේ ඒක ඒ කියන්නේ මේ වෙනවා කියන්නේ ඊට පස්සේ ඉනේම අල්ලගන්න එකක් වෙන්නේ. ඒක කලින්වත් ඒකනේ උනේ. තණ්හාව කියන්නේ ඒකනේ. ඒකමයි. දැන් මේක බොහොම සියුම් කොක්කක් වදින. තමන්ම ඇති කරගත්තා. ඉස්සරහ අල්ලපු ගෙදර මිනිහා කෙරුවා, පෙර අකුසල කර්ම, දේවදත්ත කෙරුවා කියලා කියාගෙන. මේක නට හැතිලෙම ඇතුලෙන් එන එක පේන්නේම නැහැ. පේන්නේම නැහැ. මාරය ඉන්නවා. <laughs> මේ මාරය කිසිම දැනක මේ මේ වායු ගෝලයේ කිසිම දැනක අවපාදන හිටින්නේ නැහැ වැඩි වෙලා. ආයතන සමතල වෙනවා දැන්. හම්මුදි පොල් කට්ටකින් වතුර ගත්තයි කියලා. එදින හිගයක් හිටින්නේ නැහැ. තක්කාර බෙරියන. ඒ වගේ තමයි වායු ගෝලයක දැන් බෝතලයක් ඇතුලේ තියෙන වාතය ඉවත් කරුවාට බෝතලෙ හිස් වෙන්නේ නැහැ. චිතුරු වාතේ තක්කාල පැතිරලා පැතිර ගන්න. ඒ වගේ මේ හිත කියන කෙලස් ටික බෝ කරනවා කියලා අවශ්‍යලා ඊට පස්සේ නිකන් මුළු එකම පෙන්නලා දෙනවා. ඉතින් අර විචිකිච්ඡාව උද්දච්චය කියන চৈতසිකේ ආවට පස්සේ අකෝ තිබුණට වැඩි දැන් කෙලෙස් නේ කියලා. දැන් සිල් ලකින්ද ඉස්සරට වැඩි සිල් ලකට පස්සේ කේන්ති යන වැඩි වෙනවා. සිල් ලකින්ද ඉස්සරට වැඩි සිල් ලකට පස්සේ කාමයේ විසන වැඩි වෙනවා. සිල් ලකින්ද ඉස්සරට වැඩි සිල් ලකට පස්සේ මම මොඩයි කියන එක තේරෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඉන්ද්‍රයන් ප්‍රණීත වෙනවා. පේනවා වෙනතට වැඩිය පේනවා. සංවේදී. සංවේදී වැඩි කමක්. නමුත් ඒ මනසට ඒක පේන්නේ එයා හිතන්නේ අපෝ. ඒක අසල ෂෝකේ. මිනිසුත් ඒතකොට කියන ඕක තමයි බැරි සිල් රකින්න එපයි කියන්නේ. බැරි බාන කරන්න එපයි කියන්නේ. ඊට පස්සේ අපේ අපිත් එක්ක ඔය ඉන්ටර් ෆයිට් පන් කිව්වම ඇත්තටම ගියා වැඩිත් හරි. නමුත් වැටෙන්නේ ඊටදී ගොරෝසු කෙලෙස් අපේ. ඉතින් ඒක දිගින් දිගට යන්නේ ඒක තියෙන කාලේ තමයි සම්බුද්ධ ශාසනය. ශාසනය පවතින කාලය කියන්නේ. බුද්ධෝත්පාද කාලය කියන්නේ හිතලා ගන්න බෑ කියන එක. කවුරු හරි කියලා උගන්වන්න වෙනවා මේ වැඩේට යනකොට එන්න එන්න එන්න සියුම් භාවය වැඩි වෙන නිසා තමයි තමන් දෙස් වෙන ගතිය අනු වෙන කරදර කරන ගතිය වැඩි වෙනවා වගේ වෙනවා. ඒකට දොස් කියන්න එපා. ඒ හැටි ඒක ඒ ඒ පුද්ගලයා කරන දෙයක් නෙමෙයි. කෙලෙස් ස්වභාවය. ඒක ධ්‍යාන ඉදිරියට යන්නේක තමයි මේ වීර දීරකම කියන්නේ. කරුවා මේ බෝසතාණන් වහන්සේ කාලේවත් බෝසතාණන් වහන්සේ කිසිම දවසක අපටිවන්තාවයක් බෑ. මෙහෙම හැරිලා බලන්නේ නැහැ. මට මොකද උනේ කියලා. බලාගත්ත ගියා. බලාපොරොත්තු හැම දෙනකින්ම පොළොවට. උදව් කරනවා කියන හැම තැනකින්ම පොළොවට. කතාට පසුබන්න උන්වහන්සේ බලාපොරොත්තු ලැබෙනවා නම් හොඳයි උදව්. නැත්තම් වඩා හොඳයි. නැත්තම් වැඩි ෂුවර්. බලාපොරොත්තු වෙලා හරි ගියා නම් ඉතින් කාගේ හරි හේතු වෙලා යන්න පුළුවන් ගැතියක් තියෙනවා මේකේ. අපි 9යි වෙලාව ඒක නිසා ඉතින් ප්‍රශ්න තව තියෙනවද කියලා අහන්න අවශ්‍යතාවයක්වත් නැහැ වෙලාව හරි නිසා අපි එමනම් මේ ධර්ම සාකච්ඡා හිමා දකින්න හදන්නේ චිත්ත මාත්‍ය එන අපි නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ නේ කනෙක්ෂන් එක නැහැ එහෙනම් අපි අපි ධර්ම සාකච්ඡා වශයෙන් ඉදිරිච්ච යම් කුසල කර්මයක් වෙනවා නම් ඒ කුසල කර්මය පේන පෙනාට පිම්පැමිණීම වශයෙන් ලබා දීමිනුත් අපගේ පරමාර්ථය ඍජු කර ගැනීම පරමාර්ථය සීපත් කර ගැනීම ආධාරයෙන් සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමෙන් අපි ධර්ම සාකච්ඡාවෙන් නැතර කරමු කියලා මම දාතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ